ඒ වගේ මේකෙන් විස්තර කරන්න හදන දේත් ඒ තරම්ම සිත් ගන්න සුළු එකක් නෙවෙයි. එනත අපේ ඉදිනදා ජීවිතේ බහුල භාවිතාවට ගිය එකක් නෙවෙයි. කෙසේ නමුත් ඒ යට ගිය එනත අපිට ඒ අමතක වෙච්ච ඒ කොටස් මාතු කරගත්තේ නැත්නම් අපි මේ භාවනා ජීවිතයෙන් බලාපොරොත්තු වෙන ගැඹුර විවේකී බව එහෙම නැත්නම් දුක් පීඩා වලින් තොර බව බාධා වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා සර්වචන් වහන්සේ අවස්ථානුකූලව මේ ධර්ම කොටස ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සමබර හිතක් ඇති කර ගැනීම සඳහා මේ ඉදිරිපත් කරන්න හදන එහෙම නැත්නම් මේ උගන්වන්න හදන පාඩම තනි වචනකින් කියනවා නම් තේරෙන්නේ නැතුනොත් ශූන්‍යතාවය කියලායි කියන්නේ. ශූන්‍යතා කියලා පාලියෙන් සඳහන් කරනවා ශූන්‍යතාවය කියලා අපි සංස්කෘත භාෂාවෙන් කියනවා මිශ්‍ර සිංහලෙත් ශූන්‍යතාවය කියලා කියනවා. ඉතින් ඒව කියන ශුන්‍යතාවය ශුන්‍යතාවය හෝ ශූන්‍යතාවය අපේ භාවිතයේ නැතුව විතරක් නෙවෙයි ඒක භාවිතයේ තියෙනවා නම් තියෙන්නේ කාලකන්ණි වචනයක් විදියට. වැරදිච්ච දෙයක්, පෙරදිච්ච දෙයක් අවඩක් අවමංගල්‍යයක් විතරයි තියෙන්නේ. නමුත් ਸਰුවඥ දේශනාවේ ඊ타ත්ම ගැඹුරු සාරාර්ථයක් මේකේ සඳහන් වෙලා තියෙන්නේ. මේ ශුන්්‍යත නැත්නම් ශුන්්‍යතාවය විස්තර කරන මේ සූත්‍රයේට අටුවාචාරින් පසුකාලීන සංගීතකාරක ස්වාමීන් වහන්සේලා දීලා තියෙන්නේ මහා ශුන්්‍යත සූත්‍රය කියලා. ඉතින් මේ මහා ශුන්්‍යත සූත්‍රය බුද්ධ දේශනාවේ සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකාය තමයි සංග්‍රහ වෙලා තියෙන්නේ. පසුගිය චාරිකාවට ඉස්සර වෙලා මේට ඉස්සරහ තිබුණ සූත්‍රය චූලසුඤ්ඤත සූත්‍රය සාකච්ඡාවට ගත්තා. ඒක සමහරු ඉල්ලීමක් කරලා තිබුණා ළඟම එන භාවනා වැඩමුළුවකදී මහා ශුන්්‍යත සූත්‍රයත් විස්තර කරලා අර ඇති කරගත්ත ඌරුව ඌරු බව තවදුරටත් ගෙනියමින් අපිට මේ ශුන්්‍යතාවයේ සාකච්ඡා කරන්න අවස්ථාව ලබා ගන්නයි කියලා. ඉතින් මේ ඉල්ලීම අනුව අපි 63 වෙනි පසුගිය භාවනා වැඩමුළුවටත් මේ සූත්‍රෙම ඉස්සරහින් තියාගත්තා. ඉතින් ඒක ගැන හදාරනකොට සාකච්ඡා කරනකොට ඒකේ අපි අර යල් පැනපු ගතියක් වගේ ගතිය ඉක්මවලා මේකේ හරය සාරේ මතු කර ගන්නකොට මේ සූත්‍රය ඉවර වෙනකම්ම දිගින් දිගටම තවදුරටත් සාකච්ඡා කරොත් හොඳයි කියන අදහසක් මට ආවා. ඒක නිසා ගියේ පාර ඒ භාවනා වැඩමුළුවේ තිබුණ එකේ ඉදිරියට ඒ සූත්‍රයේ තවදුරටත් ඉස්සරහට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වැඩමුළුවේදී. නමුත් ආරම්භක කොටස් ඒ කියන්නේ අපි ගිය වැඩමුළුවේදී ගත්ත සමහර කරුණු සම්පිටා සම්පින්ඩාර්ථයෙන් මේ වැඩමුළුවේත් කරේ නැත්නම් සම්පූර්ණතාවයක් ඇති නොවෙන නිසා මම සාමාන්‍ය කාටත් වැටහි කියලා හිතන ක්‍රමයට සූත්‍රයේ මුලින් ඉඳලම තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ පිළිසෙට මම හිතන්නේ පාඩුවක් වෙයි කියලා පුළුවන් වෙයි කියලා හිතනවා. මේකෙච්චර මිහිරි පණිවිඩයක් නොවුනට බලාපොරොත්තු වෙච්ච පණිවිඩයක් නොවුනට උත්සාහයෙන් ධර්ම කරුණු වටහා ගන්න පුළුවන් වෙයි කියලා. ඒ වාගෙම මතක් කරන්න පුළුවන් මේක පිළිබඳව මූලික කොටස් වල සවිස්තර විභාගයක් පසුගිය වැඩමුළුවේ වෙච්ච නිසා ඒ බණපත පතය අහන්න පුළුවන් නම් මේකට තවත් ටිකක් අස්තර විස්තර ලැබෙන්න ඉඩ තියෙනවා. කෙසේ නමුත් ඒක නෑහුවත් මේකෙන්ම කතාව සම්පූර්ණ වෙන විදිහට විස්තර දේශනාව කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අන්න ඒ పూర్විකාව හඳුනා දීමෙන් පස්සේ මේ සරුවචනාංශයේ දේශනා කරපු මේ පාටි පාඨය අපි ඉදිරියට ගත්තොත් ඒකෙදී ආනන්දට නැත්නම් ආනන්ද ස්වාමීන් වහන්සේට නැත්නම් බුදුජානසික ප්‍රධාන උපස්ථායක ස්වාමීන් වහන්සේට ආනන්ද සඳහන් කරනවා ආනන්ද යෝ බික්ඛු යම්මෝ භික්ෂුවක් මේ ශාසනයේ නිවන්සුව පතනු කැමැති සංසාර දුක දන්න යම් භික්ෂුවක් යෝචානන්ද බික්ඛු සංගනිකාරාම හෝති සංගනිකාරතෝ සංගනිකාරාමතා අනුයුක්තෝ පිරිසේ ඇලි ගලී වාසය කරනවනම් පිරිසේ ඇලි ගලී වාසය පිළිබඳ ඇලීමක් තියෙනවනම් එහි යෙදී ගත කරනවනම් ඒ වාගේම ඝනාරාමෝ ඝනරතෝ ඝනසං ඝන ඝන සම්මුදිතෝ ඝණයා කෙරේ ඇලි ඝණයා කෙරේ යෙදී ඝණයා කෙරේ සැදී පැහැදී කටයුතු කරනවා නම් එවැනි භික්ෂුවකට පැවිද්දෙන් බලාපොරොත්තු වෙන්නා වූ නික්මීමේ සුඛය නික්කම සුඛය කියලා කියනවා. අපි කියන්නේ ගීගේ හැර යාම කියලා කියන්නේ නෙක්ඛම්මේට. ඒ අතහැර යාමේ සුඛය පවිවේක සුඛය තමන් මේ පැවිද්දෙන් අපේක්ෂා කරන යම් විවේකයක් වෙනවනම් උපසම සුඛය සංහිඳියාවක් වෙනවනම් සම්බෝධ සුඛය එහෙම නැත්නම් මේ තියෙන සම්මතයෙන් වෙන් වෙලා පරමාර්ථ ධර්ම පැත්තට යන්න යම් කරන ප්‍රයත්නයක් තියෙනවනම් එවැනි සුඛයක සුඛයක් ඒකාන්තයෙන්ම ලැබෙයි. නිදුකින් ලබන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් බහුල කොට ලබන්න පුළුවන් වෙයි කියලා නම් මට විශ්වාස කරන්න බෑයි කියනවා. ඒ කියන්නේ යමක් පතාගෙන පැවිද්දක් අපේක්ෂ ලැබුවා සිවුරක් ඇඳනං ගිහිගේ නික්මුණා නම් ඒ සැපය ගණ්‍යා කෙරේ කුලයා කෙරේ ඇලී නම් කරන්න බෑ. ඒක නිසා ඒක ඒක තමයි පස්සේ අර්ථකථනයක් දෙන්නේ ශූන්‍යතාවය කියලා. ඒ යම් කිසි කෙනෙක් පැවිද්දකුත් අපේක්ෂා කරලා නැත්නම් පැවිද්දක් තනමටම ඉස්සරහට ගිහිල්ලා හිටලා ඒතිෙද්දිත් ගණයා කෙරෙහි කුලයා කෙරෙහි ඇලි ගලි වාසය කරනවනම් ඒගොල්ලන්ගේ ඒ කැපකිරීමේ ප්‍රයෝජන ලැබෙයි කියලා සහතිකයක් දෙන්න බෑ කියලා සරුවඥාන්සේ සඳහන් කරනවා. ඉතින් එතකොට අපි මෙතනින් උඟ දෙන සුදු ඇඳලා ඉන්න නිසා හිතන්න පුළුවන් මේ කහ පාට අඳගත්ත කට්ටියට විතරද මේ සූත්‍රය තියෙන්නේ අනික් අපි ප්‍රශ්නයක් නැද්ද කියලා. නමුත් ඒ පිරිස උනත් කල්පනා කරනවා නම් අපි නේවාසික භාවනා වැඩමුළුවකට වෙලාව ගන්නවයි කිව්වහම එක්කෙනෙකුටවත් ඒක පුංචි විහිළුවක් නෙවෙයි. පුංචි වැඩක් නෙවෙයි විහිළුවක් නෙවෙයි විශාල බරපතල කැපකිරීමක්. ඒ කැප කරපු කාලය තුල පූර්ණ යෝගාවචර ජීවිතයක් ගත කරන්නේ ඒකත් නික්මීමක් තමයි. ගිහිගෙන් නික්මීමක් තමයි. ඒ වගේම පවිවේක සුඛයක් ගොඩාක් රාජකාරි වල යෙදිලා බරාදින මේ කරත්තයක් අදින හරකෙක් වගේ වැඩ ඇදෑදී ඉඳලා මෙහි එන්නේ යම් ප්‍රමාණයකට කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියන විවේක සුවයක් ලබන්නයි. උපසමසුඛය කියලා කියන්නේ සංහිඳියාවක් හොයන්නයි, tempat බවක් හොයන්නයි. සම්බාධ වලින් තොර වෙලා එහෙම නැත්නම් සම්මුතියෙන් ඒ පැත්තට ගිය પરමාර්ථ ධර්මයක් හොයන්නයි. නමුත් ඒ දේ පැවිද්දෙක් වශයෙන් හෝ පූර්ණ කායන භාවනා කරන කෙනෙක් වශයෙන් පිරිසක් එක්ක ඇලි ගලි වාසය කරන තාක්කල් බලාපොරොත්තු වෙන්න එපා. එහෙමනම් අපි මේ කියන නෙක්ඛම සුඛය, උපසම සුඛය, පවිවේක සුඛය ලබන්න නම් පරිසරයත් වග බලා ගන්න ඕනේ. බාහිර වශයෙන් නැත්නම් ජන විඥානයේ පැත්තෙන් නැත්නම් තමන්ගේ හිත පැත්තෙමුත් විවේකයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මේ විවේකයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ විවේකයේ සඳහා කොච්චර දක්ෂ කර්මස්ථානාචාර්යවරයෙක් හම්බුණත් කොච්චර හොඳ Tamanටම ගැළපෙන කර්මස්ථානයක් හම්බුණත් කොච්චර මහන්සිලා භාවනා කරත් පරිසරය තේරෙන්නේ නැත්නම් පරිසරය ගැළපෙන්නේ නැත්නම් ඒ ප්‍රයෝජනය ලැබෙන්නේ නැහැ. ඉතින් මේක මේ බුද්ධ පණිවිඩය අපේ සිංහල බුද්ධ ශාසනයට කොයි වෙලාවෙ අපෙන් ගිලිහුණාද දන්නේ මොකද අද සංඝයා පුදුමාකාර විදියට ඝනසංගනිකාවේ යෙදී ගත කරනවා. ඝනසංගනිකා රතයට වැටලා තියෙනවා. ඝනසංගනිකා රතයේ යෙදී ගත කරනවා. ගණ්‍යා කෙරෙහි යෙදී ගත කරන නිසා අද මෙච්චර සෙනගක් ඉන්න පින්කමක් කරා කියන එක විශාල නම්බුවක් වෙලා තියෙනවා පැවිදි ජීවිතේ. අපි උත්සව සංවිධායකවරු බවට ලෝක ප්‍රසිද්ධ වෙලා මේ හරහා මොකද වෙන්නේ? අර ඒ යම් අදහසකින් සිවුර ඉල්ලනකොට අපි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය ඉමං කාසාවං ගති ගහිත්වා පබ්බාජේත මම්බන්තේ කියලා ඉල්ලුවා නම් මේ මේ සිවුර අරගෙන ස්වාමීන් වහන්සේ මට සියලු දුකින් නිදහස් වීම සඳහා පෙත මාර්ගය ලබාලා දෙන්නේ කියලා ඒකට හාත්පසින්ම වෙනස්. ඉතින් ඒක නිසා භාවනා කරන යෝගාවචරයයි කියලා ඒ තරම්ම සුදු ඇඳයි කියලා ඒ තරම්ම බේරුමක් නම් හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා අපි මෙතන දවස් 4ක් 5ක් ගත කරාට Taman ගත කරන පරිසරය ගණ්‍යා කෙරෙහි කුලයා කෙරෙහි ඇලෙන පිරිසට බැඳෙන එහෙම නැත්නම් සැනකෙලිය සහිත ජීවිතයක් නම් මේ බලාපොරොත්තු දෙ ඉෂ්ට වෙන්නේ මේ සූත්‍ර දෙකේම චුරශුඤ්ඤත සූත්‍රයේ මහා ශුඤ්ඤත සූත්‍රයේ සරුවචන් වහන්සේ කියලා අපට දහම්පාසල් පොතේ අඳින චිත්‍රය නෙවෙයි ඇඳෙන්නේ. බුදුහාමරෝ කරන කතාව අපි බලාපොරොත්තු වෙන බුදුන්ගේ බලාපොරොත්තු වෙන කතාවක් නෙවෙයි. නමුත් මේව තාමත් අපේ ශාසනේ තේරවාදේ සම්පූර්ණ අකුරක් කළ පිල්ලක් පිල්ලක් නැතුව සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා ඉතිහාසයේ පැත්තට හැරලා බැලුවොත් කවදාද අපේ ශාසනය මේ ආගම ඇති වෙලා මේ කලගෝසාවකින් මේ බුදුහාමරගේ පණිවිඩය අවුල්ුනේ කවදද කොතරක් එනකම් බුදුහාමරගේ මේ පණිවිඩය निराවුල්ව පැවතුනාද කියලා බැලුවොත් එදත් තරුවත් යනසේ වැඩ ඉන්න කාලෙමත් කෙලසිලා තිබිලා තියෙනවා. නැත්තම් මේ සූත්‍රය කියන්න වෙන්නේ ඒ නිසා සරුවචන් වහන්සේගේ සූත්‍රවල නිදාණේ කියලා එකක් තියෙනවා. මේකේ නිදාණේ තියෙන්නේ මේ කියන පරිච්ඡේදෙට පරිච්ඡේද දෙකකට තුනකට ඉස්සල්ලා. ඒකෙදී සරුවචන් වහන්සේ වැඩ ඉන්නේ කපිල වස්තුවේ තමන් වහන්සේගේ උපම්බිමේ නිග්‍රෝධාරාමේ ඉස්සල්ලා ඉස්සලාගේ පූජා වෙච්ච අරණ්‍ය සීනාසනයක්. ඒක සාක්‍ය ජනපදයේ සක්කේසු විහෙරති කපිලවත්තුස්මින් කාලකේම කස්ස විහාරය. කාලකේමක කියන කෙනා හදලා පූජා කරපු විහාරේ. දරුවචනාංශ උදේ පාසිවුරු දරලා එහෙම නැත්නම් සිවුර ඇඳගෙන පාත්‍රය අතේ තියාගෙන පින්න පාතට යන්න පෙළඹෙනවා. පෙළඹෙන වෙලාවේදී පේනවා තාම ඉර නැගලමදි ඉඩ වෙලාව තියෙනවා. ඒක නිසා මේ කාලකේමස්ස විහාරයේ වටපිටේ යනකොට පේනවා සම්බවුලානි සීනාසනානි පඤ්ඤත්තානි බොහෝ සීනාසන තියෙනවා. ඒ වගේම විශාල සංඝ පිරිසක් ඉන්නවා. ඒ සංඝයා යාට මට කතා කරගෙන විහාර කර්මාන්ත කරනවා, සිවුරු හොදනවා. ඒ සරුවචනාංශයට අපුලක් ඇති වෙනවා. මුක්කක් හරි පටලවිල්ලක් කිය. මෙච්චර සීනාසන පනවල හැම තේනාසනයකම සංඝයා ඉන්නවා. ඒ සංඝයා එක එක කර්මාන්ත ඊට පස්සේ හවස් වරුවේ පින්ඳ පාතෙන් පස්සේ සරුවචනාංශේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඉන තැනට යනවා ඝටාය කියන විහාරයට යනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ත්‍රිසාර සංඝ පිරිසක් එක්ක සිවුරු කර්මාන්තය කරනවා. අපි දන්නවා කටින පිංකම් කියන මාසේ ඒ සිවුරු කර්මාන්තයට ගිහාම ලේසි වැඩක් නෙවෙයි සිවුරක් කපලා මහනවා කියන එක. ඒකට හැම වෙලාවෙම සංඝයා එකතු වෙනවා. එහෙම නැත්නම් ගිහියෝ එකතු වෙනවා. ඒකදලා සමහර ලාට මේ රාත්‍රිය පුරා ওই සිවුරු කර්මාන්තේ කරන්න ගියාම අදත් කරනවා හෙටත් කරනවා අනිද්දත් කරනවා දිගටම චීවර මාසේ පුරාවට ඔය බොහෝ සංඝයා වහන්සේලා එකතුලා මේ කර්මාන්තේ කරනවා. මේක දැක්කට පස්සේ සරුවච්චන් වහන්සේට කල්පනා වෙනවා මේක මම මේ වෙලාවෙම මේ සංඝයාට මතක් කරේ නැත්නම් මේක බෝ වෙන පැත්ත වැඩි. ඕනම කෙනෙක් වැඩි කලගෝසාවට. ඕනම කෙනෙක් කැමති සිවුරු මහන්න. ඕන කෙනෙක් කැමති සෙනඟ වැඩි වෙනවා දකින්න. නමුත් අනේ අර සංඝයා වහන්සේලා මෙච්චර ගිහිගේ අතහැරලා ඇවිල්ලා විවේකයක් පතලා මේ විදිහට සංහිතියාවක් බලාපොරොත්තු වුණාට නොබෝ කලකින් මේ යත්තණ්ඩ ආවේ මොකද කියන එක මතක නැති වෙනවා. මතක නැතිලා විශාල සංඝ පිරිස එකතු වෙලා විශාල ව්‍යාපාරවල යෙදෙනවා. අන්න ඒ පසුබිමක ඉඳලයි සරුවචනන්සේ ආනන්ද ස්වාමීන්සේට සඳහන් කරන්නේ යෝකෝ ආනන්ද බික්කු නසෝබති නකෝ ආනන්ද බික්කු සෝබති ආනන්ද මේ විදිහේ ඝණයා කෙරෙහි යලි කුලයා කෙරෙහි යලි කාර්මාන්ත බහුලව ඇලි ගලි වාසය කරන භික්ෂුව සෝබන නැහැ කියලා කියනවා. ඒක ඒක භික්ෂුන්ට අලංකාරයක් නෙවෙයි. එහෙම ඝණයා මේ එකතු වෙලා විශාල කయ్య කියලා තියෙන්නේ. මුත්තෙට්ටුව කියලා තියෙන්නේ. පාටි ගෝයින් කියලා තියෙන්නේ. සැනකෙලි කියලා තියෙන්නේ. මේ එකක්වත් සංඝයාගේ සෝම සංඝ සෝබන ලක්ෂණ තියෙනවා. සංඝ සෝබන ලක්ෂණ තමයි ලැජ්ජී කුක්කුච්චක කියන්නේ. මොනවා හරි වැඩක් දුන්නාට පස්සේ ඉදිරියට පැනලා බාර ගන්නව නෙවෙයි ඒක නොකරන තියෙන පැත්ත බලනවා. ඒක කරනකොට හම්බෙන්න තමන්ට ආදීනාව පැත්ත බලලා ඒ කියන්නේ ලැජ්ජී භාවයටපත් වෙනවා කුකුස් කරනවා මේ කරන්න ගිහිල්ලා අන්තිමට වෙන්නේ විවේකේ නැති වෙන එක විතරනේ ඔය යෝජනා කරන හැම කෙනෙක්ම බොහෝම ආදරෙන් තමයි ශාසනික හැඟීමෙන් තමයි කරන්නේ නමුත් මේ භික්ෂුව ඒ ලැජ්ජී කුක්කොච්චක බව නැති වුණොත් ඒ භික්ෂුවගේ භික්ෂු සෝබනත්වේ නැති වෙනවා ඒක නිසා කවුරුත් එක්කවත් හෙට්ටු කරන්න ඕනකමක් නැත්තේ නෑ තමන්ගේ විවේකයට බාධායිනා ඒ වැඩේ නොකර හිටියට සරුවච්චන් වහන්සේගෙන් කිසියම් චෝදනාවක් නැහැ. ඒ ඉම කඩාගෙන ගිහිල්ලා මේ විදිහට සම්බහුලා සම්බහුලේයු සේනාසනේසු පඤ්ඤත්තාසු සේනාසන සේනාසනනේ පඤ්ඤත්තාන කියන විදිහට බොහෝ සෙනසුණු පනවගෙන බොහෝ කර්මාන්ත කරගෙන ඉන්නකොට සරුවචනසේ පාවිච්චි කරන්නේ අසෝබනයි කිය. නසෝබති අසෝබනයි කිය. ඒ අසෝබන බව හුවා දක්වන්නේ සරුවචනන්සට අවශ්‍ය කරන මේ ශූන්‍යතාවයට අර්ථයක් දෙන්නයි. සරුවචනාංශිකේ දේශනාවල හැටියට ශූන්‍යතා පරිසංයුක්ත දේශනා, නිබ්බාන පරිසංයුක්ත දේශනා තමයි ගැඹුරුම. ඒ නිසා ඒක කාටවත් තේරෙන්නේ නැහැ. උඟ දිනේ කියනවා අනේ අපිට තේරෙන්නේ නැහනේ. මේ ඒ නිසා සාසනන්තරස් දාහනේදී ඉස්ලාම නැති වෙන්නේ සරුවචනන්සේ දේශනා කරන ඉදිච්ච ශූන්‍යතා පරිසංයුක්ත දේශනා සහ නිබ්බාන පරිසංයුක්ත දේශනා. ඒ වෙනුවට ජාතක කතයි සිද්ධාර්ථ කුමාරෝත්පත්ති කතයි ඔය පිංකම් කතා ජායට නැගල යනවා ඒ නැගල යනවා කියන්නේම මේ ශූන්‍යතා පිළිබඳ අදහස් එහෙම නැත්නම් නිවන පිළිබඳ අදහස් පැත්තකට යනවා. දැන් ඒක අපිට හිතෙන්නේ මේ කාලේ භික්ෂු සංඛ්‍යා සංකර වීම නිසා වෙච්ච දෙයක් කියලා. නමුත් මේ සූත්‍රයේම පේනවා සරුවත් යනස වැඩ ඉන්න කාලෙම ඒ ආර්ය තිබිලා තියෙනවා. සංඝයා හරි කැමැති එකතු වෙලා ඒ ඒ කර්මාන්ත කර කර ඉන්න ඒ කර්මාන්ත කරන්න අවස්ථාවක් එනකම් බලන්නේ. ඒ විතරක් නෙමෙයි එවැනි කර්මාන්ත කරන ගියන්ට නායකත්වය දෙන්නත් සැදී පැහැදී සිටගෙන ඉන්නවා. ඉතින් සැදී පැහැදී ඉඳ ගත්තාම අවාසනාවක් වෙන්න ඇති මන් දන්නා ඒක ඇත්තටම අත්පැත් දෙකක් කියන්න පුළුවන් මොන්නම ඒ වගේ වැඩකට හරි සංඝයා අත දැම්මොත් ඒකාන්තයෙන් වැඩේ හරියනවා. ගියෝ 1000ක් එකතු වෙලා වැඩ කරවට වැඩිය නායකත්වය දීපු ගමන් සංඝයා ඒක හරියනවා ඒක මාර පාක්ෂිකයි. ඒ නිසා ඕනම වැඩකට සංඝයා අත තිබ්බොත් ඒක හරියනවා හැබැයි මහානකම ඇර. මහානකම විතරයි සෞතු වෙන්නේ. ඒ නිසා ලොකු සංසය සඳහන් කරන ඉන්න කාලේ කියනවා සංඝයා අත තිබොත් ඕන කර්මාන්තයකට. විවේකීව බල්ලා හරියටම ගහන්න ඕන දැන්ට ඇනේ ගහනවා. හරියනවා. ඒ හරියාමෙන් වෙන්නේ සංඝයාගේ විවේකේ නැතිව. සංඝ සෝබන ගතිය නැති වෙනවා. ඒක නිසා මේ හරියෑම ලාභ සත්කාර වැඩිවීම පැත්තෙන් ලොකු ජයග්‍රහණයක් ශාසනික වශයෙන් නිවන පැත්තෙන් ශූන්‍යතාවයෙන් තොරවීමක්. එනිසා යම් තැනක ලාභ සත්කාර සම්මාන සිලෝක වැඩි වෙනවනම් ඒ තැන නිවන නැහැ. ශූන්‍යතාවේ නැහැ. ඉතින් ඒ නිසා චූලසුඤ්ඤත සූත්‍රයේදී මේකට ඉස්සලා සූත්‍රයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ සිවුර සකස් කරලා සරුවචන් වහන්සේට තුන් සැරයක් වැඳලා අවසරයි භාග්‍යතුන් වහන්සේ ශූන්‍යත විහරණයක් ගැන අපට වචන කතා කරලා තියලා තිනවා මට ඒක එච්චර පිරිසුදු නෑ අපිට ශුන්්‍යත විහරණය කියන එක පොඩ්ඩක් කියලා දෙන්නයි කියලා ඉල්ලීමක් කරනවා ඒ ඇත්තටම ඉතින් අපි වෙනුවෙන් තමයි එහෙම වචන කතා කරන්නේ. මොකද එදත් එකයි අදත් එකයි ඔය ශූන්‍යතාවය කියන වචනේ කාටවත් එච්චර ජනප්‍රිය වචනයක් නෙවෙයි. ඒක කාලකන්ණි වචනයක්. නැස්චාත දනවන වචනයක්, නාස්තික වචනයක්. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ අහනකොට සරුවචන්ස කියන එක හොඳයි. මේ ප්‍රශ්නේ හොඳයි. මම මෙහෙ දෙයක් කියලා තියෙනවා කියලා බොහොම ලස්සනට මේ සූත්‍රයට පූර්විකාවක් සැකේන සපේනවා වගේ ශූන්‍යතාව පිළිබඳ හැඟීමක් ඇති කරලා දීලා තියෙනවා. ඒකෙදී මිගාර මාතුපාසාදේ කියන්නේ පූර්වාරාමේ සරුවචාන්සේ වැඩ ඉන්නේ ආනන්ද සාංශේ වන්දනා කළා. ඇහුවට පස්සේ ශූන්‍යතාවය විස්තර කරන්න මෙහෙමයි. ආනන්ද අපි ඉන්නේ මිගාර මාතුපාසාදේ. නැත්තම් විසාකා විසින් කරනද පූර්වාරාමේ. මේ පූර්වාරාමේ හරකුන් බල්ලන් ඌරන් එළුවන් අස්වැයන් නැහැ. මේ පූර්වාරාමේ ජනසංගනිකාව නැහැ. ඝණයා කෙරෙන් වෙන් වෙලා තියෙනවා. රත්තරන් මිනිමුතු නැහැ. ඒක නිසා මේ මේකේ වාසය කරන්න කැමති වෙනවා යම් කිසි කෙනෙක් එයාගේ හිතේ මේ හරකුම් බල්ලන් ඌරන් පිළිබඳ සංඥා නැහැ. සංඥා තියෙනවනේ මේකට එන්නේ නැහැ. දෙක මනුෂ්‍ය සංඥාවක් නැහැ. මේකේ ඉන්නේ මේකට ප්‍රිය කරන අරණියට ප්‍රිය කරන සුළු පිරිසක් ඉන්නවා. ඒක රත්තරන් මුළුමැති මිලමුතු මැණික්නුත් නැහැ. ඒක නිසා මෙතන ඉන්න එක්කනාට මේක ප්‍රිය කරන එක්කනාට හරකම් හරකුම් බල්ලන් ඌරන්ගෙන් එළුවන්ගේ වෙන චිත්ත පීඩ නැහැ. මේක ප්‍රියකරන එක්කනට මනුස්ස සංඥාවෙන් එන පීඩා නැහැ. මේ අරණ්‍ය ප්‍රියකරන එක්කනට ජාත රූප රච වලින් රන් රිදි මුණු මැටි මුතු මැණික් වලින් පීඩාවක් නැහැ. ඒ නිසා යාගේ හිත ඒ හරකුන් ඌරන් බල්ලන්ගෙන් එන පීඩාවන්ගෙන් ශූන්‍යයි. යාගේ හිත මනුස්ස සංඥාවෙන් ශූන්‍යයි. එයාගේ හිත රන්මිණි මුතුමැණික් වලින් ශූන්‍යයි. නමුත් අරඤ්‍ය සංඥාව තියෙනවා. එයා ඉන්නේ අරඤ්‍ය නිසා මම අරඤ්‍ය ඉන්න සංඥාව තියෙනවා. අර විශාල මුළු ලෝකයක් වද දෙන හරකොන් ඌරම්බල්ලන් පිළිබඳව සිව් නැත්තම් සිවුරංග සේනාවන් පිළිබඳව හෝ මිනිස්සු පිළිබඳව හෝ රන් රෙදි මුනිබඳව හෝ එයාක දරත නැහැ. කායික ආත මානසික ආතතිය නැහැ. හැබැයි අරණ්‍ය කියන සංඥාව තියෙනවා. ඒ නිසා එයා මේ අරණ්‍ය සංඥාව පිහිට කරගෙන අර හරකම් බල්ලන් ඌරන්ගෙන් අස්යන්ගෙන් එළුවන්ගෙන් වෙන සංඥා ප්‍රහාණය කරනවා. අරණ්‍ය සංඥාව සාක්ෂි කරගෙන මනුෂ්‍ය සංඥාව ප්‍රහාණ කරන ග්‍රාම සංඥාව. අරණ්‍ය සංඥාවෙන් ග්‍රාම සංඥාවෙන් කළා. ඊට පස්සේ අරණ්‍ය සංඥාව උපයෝග කරගෙන රත්තරන් මිනිමුතු වලින් එන්න තියෙන පීඩාව අයින් කර ගන්නවා. ඒ නිසා ආගේ හිත අරණ්‍ය සංඥාවෙන් සංඤිතයි අර හරකුන් ඌරම් බල්ලන්ගෙන් පිළිබඳව හෝ රන්මිදි මුතුමැණික් පිළිබඳව හෝ ග්‍රාම සංඥාවෙන් ශූන්‍යයි. ඉතින් ඒක මේ මිගාරමාතු පාසාදිත ඉන්න සරුවචන වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේට ශූන්‍යතාවේ අර්ථකථනය දෙන්න සරුවචන සේම තමයි කියලා දෙන්නේ. ඒ නිසා ඒක අනිත් පැත්ත කියනවා නම් යම් කිසි කෙනෙකුට ශූන්‍යතා විහරණයක් අවශ්‍ය නැහැ. යම් කිසි කෙනෙකුට නෙක්ඛම්ම සුඛයක්, පවිවේක සුඛයක්, උපසම සුඛයක්, සම්බාධ සුඛයක් අවශ්‍ය නම් එයාට ගම අතරින්න වෙනවා, රන් රිදි මුත්මැටි කතරින්න වෙනවා, හරකුන් ගුලම් බල්ලන්ගෙන් වෙන ඒව අතරින්න වෙනවා, අරඤ්‍යගත වෙන්න වෙනවා. ඒක නිසයි ආනාපාන සති සූත්‍රය සතිපට්ඨාන සූත්‍රය හැම තැනකම තියෙන්නේ අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඒ නිසා මේ අරණ්‍යගත වෙන්නේ මොකටද කියලා වෙන පිනක්වත් වෙන ගුඪ ධර්මයක්වත් වෙන මැජික් එකක්වත් නැහැ. මේකට ඇවිල්ලා Tamanට බැරි නම් ගෙදර දොරේ ඉන්න හරක බාන අමතක කරන්න එළුව උකුකුලා උරා අමතක කරන්න මෙතෙන්ට ඇවිල්ලා බැරි නම් මේක දන්නේ නැත්නම් මේ අරණියට ආවට පස්සේ මට මේ ග්‍රාම සංඥාව තව තියාගන්න හොඳ නැති කරන්න ලොකු අවස්ථාවක් හම්බුනේ මට එපා කියලා ඒ දන්නේ නැත්නම් රත්තරන් මිනිමුතු මැටික්කුලේ වෙංගණ්ඩායි මම මෙතෙන්ට ආවේ කියලා. ඉතින් ඒ කෙනාට අරන්නේ ගත උනායි කියලා කියන්න බෑ. නිසන්වනට එන්න පුළුවන්. රූකඩේ විතරයි. හිත තියෙන්නේ gedarai. හිත තියෙන්නේ ඌරංගෙන් බල්ලංගෙන් එළුවංගෙන් කුකුලං ගැන විතරයි. හිත තියෙන්නේ අපරාධේ මට gedara හිටියානම් ප්‍රවෘත්ති බලන්න තිබ්බා පත්‍රේ බලන්න තිබුණ අපරාධේ මෙතන ඉන්නකොට මොකුත් නැහැ නේ කියලා පශ්චාත්තාවයක් විතරයි. මෙහෙන් දැද්දිත් බැංකු පොලිය කීයද දන්නේ නැහැ. ඩොලරක නගිනවත් දන්නෙත් නැහැ බහිනවත් දන්නෙත් නැහැ කියලා කල්පනාව රත්තරන් මිනිමුතු ගැන විතරයි. එහෙම හිතක් කිසිසේත්ම අරණ්‍යගත උනායි කියලා කියන්න බෑ. ඒක නිසා රූකඩේ අරණ්‍යගත වුණාට හිත ශුන්‍යති විහෙරණයෙන් ගත කරන්න නම් හිත නෙක්කම්ම සුඛයක් ලබන්න නම් හිත පවිවේක සුඛයක් ලබන්න නම් උපසම සුඛයක් ලබන්න නම් ඒ ලෝකෝත්තර සුඛයක් ලබන්න නම් මේ ආපු ගමන නිකන් ලෝකය රවට්ටන්නවත් අරේ අරණිගතයි කියලා අනුලව්ව විලාප මේ වචන කතා කරවන්නවක්වත් පොලිසිය එළව නිසා බාහිර රිංගගත්ත කැලේ රිංගිල්ලක් නෙවෙයි මේ ආවේ අන්නර විශාල හිතට වද දෙන චිත්ත පීඩා දෙන මේ සියල්ල දුරුවන් කිරීම අදහසින් අරණිගත වුණා නම් අරණිගත උනායි කියලා කියතයි. එතකොට එයා ඊට පස්සේ ඒ විශාල දරත අසහන දුරු කිරීම සඳහා දැඩිසේ අරඤ්‍ය සංඥාව ගන්න ඕන. දැඩිසේ අරඤ්‍ය සංඥාව ගන්න ගන්න ගන්න ගන්න රත්තරන් මිනිමුතු වලින් එන දුක් පීඩා ගාමේ ග්‍රාමවාසීන්ගේ තියෙන දුක් පීඩා හරකුන්ගෙන් ඉලුවන්ගෙන් ඌරන්ගෙන් බල්ලන්ගෙන් එන දුක් කුඩා අයින් කරන්න පුළුවන්. ඒක නිසා එයා ඒ අරණ්‍ය ගත වීම සමාදම් වෙනවා. මම මේ අරණිගත උනේ මට මේ විවේක සුඛේ සඳහා පවිවේක සුඛේ සඳහා නිකම්ම ලාභී වීම සඳහායි කියලා ඒ අරඤ්‍ය සංඥාව ගැනීම සඳහා Taman කොච්චරක් කැප කරනවද කියනෝ කිව්වොත් ඒ අරඤ්‍ය සංඥාවට ප්‍රිය කරන තාක් ලෝකෙම අමතක කරන්න පුළුවන් වෙන්න ඒක නිසා මෙතන අදහස් එහෙම නැත්නම් සංසන්දනාත්මකව ගණ්ඩ පැතිකඩ කීපයක් තියෙනවා ලෝකයේ අමතක කරන්නම් ඒ වෙනුවට එකක් හයියෙන් අල්ලන්න වෙනවා. විශාල බරක්, විශාල දුකක්, විශාල චිත්ත පීඩාවක්, විශාල ආතතියක් ගැන දෙන ලෝකයේ අමතක කරන්න බෑ. gediya pitin විසිකලා දාන. ඒ වෙනුවට අපි වෙන එකක් දැඩිසි අල්ලා ගන්න ඕනේ. නිසා අතහැරීමක් කරන්න බෑ, ඇල්ලීමක් කරන්න නැතෝ කියලා කියනවා. එහෙම නැත්තම් කියන්න පුළුවන් අරණ්‍ය පිළිබඳව සතිය පිහිටවන්න බෑ ලෝකයේ පිළිබඳව අසතිපත් නොවී නිසා සතිය පිහිටවන්නේ අසතියට සාපේක්ෂව. විශාල ප්‍රදේශයක් කල්පනා නොකර හිත නොයවද නොඑළඹ වාසය කරන්න බැරි නම් පුංචි කොටසකට හිත එළඹ වාසය කරන්න බෑ. ඒක නිසා අපි හිතුවට අතහැරීමක් ගැන සරුවත් chance කතා කරුවයි කියලා ඒ විශාල දුක්ඛඳක් අතහරිනකොට පුංචි දෙයක් දැඩිසේ ඇල්ලීමක් ගැන සරුවත් chance කතා කරලා තිනවා. මේ එක හිතකට පුළුවන් ද මෙතන අතහරින ගමන් මෙතන අල්ලන්න කියන එක දර්ශනයේත් නම් කියන්න බෑ. අතහැරීම සහ ඇල්ලීම දෙක එකිනෙක සාපේක්ෂවයි ගමන් කරන්නේ. විශාල දුක්කඳක් අතහරිනවා හැබැයි පුංචි දුකක් හයියෙන් අල්ලනවා. විශාල ප්‍රදේශයක් පිළිබඳ අසතිය වඩනවා පුංචි ප්‍රදේශයකට සතිය වඩනවා. මේ දේ සරුවච්චන් වහන්සේ හැම සූත්‍රයකම වගේ ඊටාම ලස්සනට පෙන්ලා දීලා තියෙනවා. ඉදන් නිසා ඉදන් පජහත මේක නිසා මේක අතහැරපන්. නිකම්ම නිකන් අතාරිනව නෙවෙයි. ඒක කරන්න බෑ. අපේ හිත කූඩල්ලා තනක් අල්ලනකොට අතාරිනකොට තව තනක් අල්ලලා ඉවරයි. මෙතන තියෙන්නේ ගොරෝසු දෙයක් අතහැරීමේ අධිප්‍රාවෙන් සියුම් දෙයක් අල්ලනවා. නිසා සියුම් දෙයට ප්‍රිය වෙන්නේ ඒක නයිසර්ගික වශයෙන් ප්‍රිය දෙයක් නිසා නෙවෙයි විශාල දෙයක් අතහැරීමට මේක අඩයක් වෙච්ච නිසා. මේක මැදිහත් වෙච්ච නිසා මේකට වාංගු වෙච්ච නිසායි මෙන්න මේ මේ ක්‍රියාවලිය මේ පරිණාමයේදී මිනිස්සයා ජීවුන කරගෙන ඇවිල්ලා දැනටත් අපේ මොලේ තියෙන හැකියාව. අපි උදාහරණයක් වශයෙන් කියනවා නම් ඈත පළාතකට ගියාට පස්සේ එන ගමන් මල්ලේ පරණර කතාවේ තියෙන විදිහට අපිට පුළුවන් ඒ රටේ අපි ගිහිලා ඉගෙන ගත්තේ හන කර්මාන්තයේ තියෙන තැනක නම් gedara gin යන්නේ කියලා විශාල හන මිටියක් කරේ තියාගෙන එන්න පුළුවන්. තමන් ඉන්න ගමේ හන මිටි නැත්තම් කර්මාන්තයේ සඳහා අමුද්‍රව්‍ය වශයෙන්. ඉතින් මගට එනකොට එයාට තේරුණොත් මේ හනකම් හන වවන කම පහු කරන gedit එන පාරේ කපු වවන ගමක් තියෙනවා. කපු ඊට වැඩිය සියුම් හැබැයි වටිනාකම අතින් හන වලට වැඩි ඒ නිසා මේ විශාල හන මිටි අතහැරලා ඒකට ගැළපෙන ගනුදෙනු කරලා කපු මිටියක් කපු පුළුම් මිටියකට හෙට්ටු කරනවා නම් ඒක වාංගු කරනවා නම් ඒ මනුස්සයා ගමනට පහසුවක් කරගන්න වටිනාකම සිඳගන්නේ නැහැ. ඊට පස්සේ ආයි ඉස්සරහට එනකොට කපු රෙදි වියපුවා තියෙනවා. ඒකට කියනවා මෙච්චර නූල් තොගේ දුන්නොත් ඊට වැඩිය අඩු ප්‍රමාණයක් කපු රෙදි දෙන්න පුළුවන්. මොකද මේකට සෑහෙන ශ්‍රමයක් යනවා. ඉතින් අර දක්ෂ මිනිස්සයා කපු රෙදි ටිකක් ගන්නවා කපු හැම කපු මිටිය පැත්තකදී. ඊට පස්සේ ඉස්සරහට එනකොට කියනවා ඒ ගමේ තියෙනවායි කියලා කපු රෙදි වෙනකොට සිල්ක් රෙදි. පටවණුවන්ගෙන් වියන එකක් කපු රෙදි මෙච්චර ගොඩකට සිල්ක් රෙදි මෙච්චරයි තියෙන්නේ. ඊට පස්සේ මේ මිනිස්සයා දක්ෂයා සිල්ක් රෙද්දක් අරගෙන ඒ කියන්නේ මිටියට අල්ලන්න පුළුවන්. යාර හයේ සාරිය සිල්ක් සාරිය අතට මිටි මොලවන්න පුළුවන්. හරි සිල්ක් එක නා. ඒක අරගෙන එනකොට මිනිස්සෙක් කියලා කියනවා මේ සිල්ක් රෙදි ඔක්කොම වෙනුවට උඹට ඕනනම් මම රෙදි මෙච්චරක් ගාණක් දෙන්නම් කියලා. ඊට සිල් රෙද්ද විකුණලා සිල්ක් රෙද්ද විකුණලා රෙදි ගන්නවා. ඊට පස්සේ කියනවා මේ රෙදි මෙච්චර ප්‍රමාණයක් රත්තරන් මෙච්චර ප්‍රමාණයක් දෙන්න පුළුවන්. ඉතින් ඒකට එන්නේ එන්නේ මිනිස්සයා අර ගොරෝසු දෙය අතහැරලා දිගටම එන්නේ එන්නේ ඊට වැඩිය සියුම් දෙයක් අල්ලනවා. ඒක නරක වැඩන්නේ බිස්නස්. ඒක ශුන්‍යතා දර්ශනේ විස්තර කරාට මනුස්සයදියා බලනකොට දැන් මොනවත් ගෙනියන්නේ නැහැ. හැබැයි හන විදියක වැඩ කොටස ඉනේ ගහපු රත්තරන් කාසියක තියෙනවා. තව මිනිහෙක් ඉන්නවා මේ මිනිහා යන යන තැන තමන්ගේ බිස්නස් එක පාවා දෙනවා. මම නන්නේ මම නම් ගත්ත හන මිටි බිම තියන්නේ නැහැ කියලා. ඌට කියන්නේ හන මිටි කාරය කියලා. අපේ බුද්ධ ආගම් කාර්යෝ හන මිටි කාර්යෝ වෙලා කිසිම තැනක කරේ තියාගත්ත එක බිම තියන්න ලෑස්ති නෑ. බිම තියලා ගන්න ඊට වැඩිය සියුම් දෙයක් වුණත් අර අල්ලාගත්ත කුණු කන්දලයට අල්ලාගත්ත පුරුදු වලට අල්ලාගත්ත පෞරුෂත්වයට බැඳිලා මොනම හේතුවක් නිසාත් ඒක පාවා දෙන්න කැමති නැහැ. පාවා දෙනවා කියන එක නෙමෙයි කියන තේනේ. ඒ වෙනුවට අලුත් දෙයකට මාරු කරන්න කැමති නැත්නම් බුදු රැස් විහි දෙන්නේ නැහැ. බුදුන් දකින්න බෑ. ධර්මයේ තේරෙන්නේ නැහැ. සංඝයා වෙන්න බෑ. මේ මේ සා විශාල කුණු කන්දලක් විශ්ී කරලා ඒ විනෝඩ මේ වටින දෙයක් අල්ලනවා කිව්වහම ඒ කෙනා කියනවා නම් අයියෝ මහා අපරාධයක් නේ කරන්නේ හන කන්දක් විශ්ී කරලා උඹ ඉතින් උඹ කපුවලට ආසා කරනවානේ උඹ කපුවට තණ්හා කරනවානේ ඕක නෙවෙයි බුදුහාමුදුරුවෝ කිව්වේ බුදුහාමුදුරුවෝ කිව්වේ අතහැරපන් කියලා නුඹ කන විටි අතල්ලා නිකන් හිටපන් කියලා නෑ බුදුහාමුදුරුවෝ එහෙම කියලා නෑ බුදුහාමුදුරු කියලා තියෙන හන අතෑරපන් කපු සඳහා. කපු අතෑරපන් කපු රෙදි සඳහා. කපු රෙදි අතෑරපන් සිල්ක් රෙදි සඳහා. සිල්ක් රෙදි අතෑරපන් රිදි සඳහා. රිදි අතෑරපන් රත්තරන් සඳහා. ඕනම් ප්ලැටිනම් සඳහා. බුදුරජාණන් ශ්‍රීකීපෙන් පණිවිඩය අමතක වෙලා අපි අතහැරීමක් පටන් අරන් තියෙනවා. නාස්තික අතහැරීමක්. මොකද්ද අපි අතහරින්නේ මොකද්ද අල්ලන්නේ කියන එක දන්නේ නැතුව ඒ මිනිස්සයා කමඨාන් සුද්ධ කරනලා කියන්න දන්නේ නැත්නම් මේ දෙකටම කියන්නේ එක වචනයක් පක්ඛන්දනේ කියන වචනය පරිත්‍යාග පක්ඛන්දන නිස්සරණ කියන පටිනිස්සග්ග කියන වචනේ වචන දෙක අර්ථ දෙකම තියෙනවා පටිනිස්සග්ග කියන වචනේ තියෙනවා මේ දේ අතහරිනවා මම මේ දේ අල්ලනවා ආන් ඒ බව කමඨාන අසුද්ධ කරනකොට කියන්න දන්නේ නැත්නම් එයා කොච්චර කතා කරත් කවදාකවත් මේ බුදුහාමුදුරුවෝ කමඨහන් දීම හරහා ශුන්්‍යතාවයක් හරහා දියුණු කරන්න හදනවා කියන එක තේරෙන්නේ නැහැ. සිද්ධ වුණත් තව කෙනෙකුට කියන්න දන්නේ ඒක නිසා මේ තාක් මේ ඉදිරිපත් කරගත්ත ධර්ම කොටස අනුව පර්යංක භාවනාවකදී යෝගාවචරයා කරන දේ පිළිබඳව අපි දැනටමත් වචන සඳහන් කරලා තියෙනවා ශුන්‍යා අරඤ්‍යගතව අරුක්ඛ මූලගතව ශුන්‍යාකාරගතව කියලා යම් යෝගාවචරයේ අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා හෝ නැත්නම් මේ වගේ ශූන්‍යාකාරයකට ඇවිල්ලා තමන් ඉන්න ඉරියව්වට හිස දානවයි කියලා කියමු. ඕනේ නම් හැබැයි ඊට වැඩි අතරමැද කැල්ලක් පෙන්වන්න පුළුවන්. චූල ශුන්්‍යත සූත්‍රයේදී ඒකේදී ආනන්ද ස්වාමීන් වහන්සේට සඳහන් කරනවා ආනන්ද උඹ හරකුන් ඌරන් ඉලුවන් බල්ලන් අතහැරපු රත්තරන් මිනිමුඳු අතහැරපු ග්‍රාම සංඥාව අතහැරලා උඹ අරඤ්‍ය සංඥාව අල්ලනවා. මේකේ ඉන්නේ අරඤ්‍ය සංඥාව කැමැති භික්ෂුන් වහන්සේලා විතර. උඹ ඒකට කැමැති වෙලා ඉන්නේ. ඒකේ ඉන්න ගමන් උඹට මේ අරඤ්‍ය අමතක කරලා කය විතරක් අල්ලනවායි කියන තැනට ගියොත් කායනුපස්සනාව කෙරුවොත් කායගත සත්‍ය කෙරුවොත් ඔබ ඊට පස්සේ මේ කයට හිත ගිය චිත්තක්ෂණයක මම දැන් මෙතන කියලා උඹට හරකොම් බල්ලන් එරුවම් පිළිබඳව ප්‍රශ්නකුත් නැහැ. ග්‍රාම සංඥාවක් නැහැ. මිනිස්සු රත්තරන් මිනිමුතු සංඥාවකුත් නැහැ. අරඤ්‍ය සංඥාවකුත් නැහැ. ඔබ ඒ වෙනුවට දැන් කාය සංඥාව අල්ලනවා. මෙන්න මේ දේ අපි ඔය කියපු එකට දාලා කිව්වොත් එක චිත්තක්ෂණයක් හිතනද අපි භාවනා කරනකොට හොඳට අතපය හොදන සීතල කරන ඇවිල්ලා පට්ටලේ හදාගෙන ආසනේ හදාන වාඩි වෙලා මම මේ ශූන්‍යතාවියරන යන්න හදන්නේ ඒ නිසා මම මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව නෙක්ඛම්ම සුඛය මට දෙනවද? පවිවේක සුඛය මට දෙනවද? මට උපසම සුඛය දෙනවද? නැත්නම් සම්මත ලෝකයෙන් වෙන් වෙච්ච සුඛයක් දෙනවද කියලා බලන්න හොඳට සැහැල්ලු කරලා ඒ විවේකයට හිත දැම්මොත් ඉඳගෙන ඉන්න ඉරියව්වේ විවේකයට හිත දැම්මොත් හුදේකලාවට හිත දැම්මොත් නැත්නම් කයට හිත දැම්මොත් ශූන්‍යතාවය දැනගෙන හෝ නැතුව හරි අපි හිතමු එක චිත්තක්ෂණයක කයේ හිත හිටියයි කියලා මේ කයේ හිත හිටියයි කියලා කියන්නේ මුළු ලෝකෙම හිත ගැලෙව්වයි කියන එකනේ. ඉතින් මේක තමයි අපි මේ සංසාර කරු ලොක්කම පිංකම. ලොකම දාන පිංකම. කයට හිත ගත්තා කියලා කියන්නේ මුළු ලෝකය හා සම්බන්ධ හරකුන් ඌරන් ඉලුවන් බල්ලන් ප්‍රශ්නයක් ගාම සංඥාවක් රත්තරම් මිනිමුතු ප්‍රඥා සංඥාවක් ඕ ලෝක සංඥාවක් නෑ මේ කයට එක චිත්තක්ෂණයක් හිත ගත්තාම මුළු ලෝකෙම දන් දීමේ කුසලයේ සිද්ධ වෙනවා ඉතින් ඒ නිසා කියනවා එක චිත්තක්ෂණයක් භාවනා කරනකොට දාන කෝටි ගණක් දෙනවට වැඩිය. කියලා කෝටි ගණක් දෙනවට වැඩිය මේ චිත්තක්ෂණයකින් කයේ හිත පැවැත්වීමෙන් සිදු වෙනවා. තත්යක්වත් වේදා යන්නේ දෙවෙනි පාර්ශවයක් අවශ්‍යත් නැහැ. දෙන්නෙක් ගන්නෙක් අවශ්‍යත් නැහැ. මොනක්වත් අවශ්‍ය කරන්නේ මේ සා විශාල එක චිත්තක්ෂණයක මේ මම දැන් මෙතන ඉන්නවා කියනකොට ලැබෙන මේ ශූන්‍යතා විහරණයත් ඒකට වාංගු වෙලා ඒක අඩේට තියාගෙන අපි දුරුවන් කරන කෙලෙස් ප්‍රමාණය කෙලෙස් කියන පැත්ත පැත්තක දාන චිත්ත පීඩා ප්‍රමාණය අසහන ප්‍රමාණය ගත්තොත් මේ වැලි පොලොවක ඉඳගෙන නියපිටට වැලි ටිකක් අරගෙන පොළවේ තියෙන වැලිද වැඩි නියපිට තියෙන වැලිද වැඩි කියලා ගත්තොත් ඕන පොට්ටේකට තේරෙනවා ඕන මෝලෙකුට තේරෙනවා නියපිට තියෙන වැඩි අඩුයි පොළොවේ වැලි වැඩි. ඒ වගේ තමයි මුළු ලෝකයක් පිළිබඳව දුක් පීඩා ගන්නමින් තිබුණ මේ හිත. මේ වද දෙමින් තිබුණ හිත. එක චිත්තක්ෂණයකට මෙච්චර පුංචි කෙලස් ටිකකට තියලා බදිරො. මොකද්ද කෙලෙසේ තමන්ගේ කය. එතකොට අතහැරෙන ප්‍රමාණය ධරත කායක දැඩි බව අසහනය චිත්ත පීඩා ප්‍රමාණය ගත්තොත් මුළු ලෝකයක් චිත්ත පීඩා අයින් කරනවා මේක චිත්තක්ෂණයක කය පිහිටිල්ලේ. ඉතින් අපි මේක තමයි මේ මුළු දවස් පහක් කරන්න හදන්නේ. එක තැනක වාඩි වෙලා හොඳට සිල් අරගෙන හොඳ සුදු රෙද්දක් අඳින හොඳට කය පිරිසුදු කරන හොඳට පట్టලල වාඩි වෙලා ඉඳගෙන බලනවා මට පුළුවන්ද මුළු ලෝකෙම දන් දෙන්න. ඒකට කැමති නැහැ. අනේ අම්මේ මෙච්චර මේ හම්බ කරගත්ත දේවල් අම ඒ වෙනුවට පුදුමනකම දන් දීපක හිතන්න එපා. ඒ වෙනුවට අල්ලන්නේ මොකද්ද මේ කය විතරමයි මේ හැමෙන් පිට මොකක්වත් නැහැ මම මේ කය පිළිබඳ සතුටුමත් වෙනවා කියනකොට බුදුහාමුදුර හොඳටම දන්නවා 100%ක්ම ලෝකේ අමතක කරන්නේ නැතුව ලෝකේ අසතුටුමත් වෙන්නේ නැතුව ලෝකේ දන් දෙන්නේ නැතුව මේ කයට චිත්තක්ෂණයක්වත් ගන්න බෑ ඒක නිසා යම් කිසි කෙනෙකුට චිත්තක්ෂණයක් මේ කයට හිත ගන්න පුළුවන් උනායි කියලා කියන්නේ ඇස්සිස්මස්ලේ දන් දුන්නා වගේ. දසපාරමිතා පිරුවා වගේ විශේෂයෙන්ම දාන පාරමිතා, උපපාරමිතා, දාන පරමාර්ථ පාරමිතා පිරුවා වගේ. නමුත් ඒ සඳහා කිසිම වියදමක් කිසිම දෙවැන්නක සම්බන්ධයක් මොකක්වත් නැතුව කරන්න පුළුවන් වෙලා තියෙද්දී මේ බුද්ධ ආගමේ අපි මොකද්ද කරන්නේ? කවදද අපි මේක පැටලුම් අරලා තියාගන්නේ? එහෙම නැත්නම් අපි කොහොමද මේ මේ අපේ භාෂා විවහාරට ශුන්්‍යති විහරණය කියන එක දාගන්නේ? අපි මේ භාෂා විහරණය කොහොමද මේ පවිවේක සුඛය කියන කඳුල්ලා දෙන්නේ? අපි කොහොමද මේ භාෂා විහරණයට නෙක්ඛම්ම සුඛය කියන කඳුල්ලා දෙන්නේ? නික්මීමේ සුඛය. නික්මෙන්නේ මොකන්නේ මේ ලෝකයක් දුක් පීඩාවලින්. ලෝකයක් කාය දරත වලින්. ලෝකයක් අසහන වෙනුවට මේ කයෙන් මතුවෙන ටික විතරකට සීමා කරනවා. එතකොට ඒක කියනවා නික්මීමේ සුඛය කියලා. පවිවේක සුඛය කියලා. උපසම සුඛය, tempat වීමේ සුඛය, සම්මතියෙන් වෙන්වීමේ සුඛය. හැම මිනිස්සෙකුටම 100%ක් මේ සුඛයට අයිතිවාසිකම තියෙනවා. නමුත් මිනිස්යන්ගෙන් 100ට කීයද අඩු ගන්න මේක දන්නේ? අඩු ගාණේක ලබලා වුණා සතුටු වෙන්නේ කොච්චරද කියලා බැලුවොත් අර නියපිටු ගත්ත වැලිතරන් ප්‍රමාණයක්වත් එක්කෙනෙක් සතුටු වෙන්නේ නැහැ ලෝක ජනගහනකින් මේ ගැන දන්න පිරිසත් නියපිටට ගත්ත වැලි ටික වගේ තමයි ඒ නිසා ශුන්්‍යති වෙන්නේ අපි ඒ මට්ටමට අරගත්තත් අපි මෙතෙන්ටම නිස්සන්නට ඇවිල්ලා කොට්ට උඩ වාඩි වෙන්න ඕනේ නැහැ. Taman gedara දොර කටයුතු කරන ගමන් දවසකට පැත්තකටලා විවේක වේලාවක ඉඳගෙන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. මම දැන් මෙතන හිටගෙන ඉන්නවා. මම දැන් මෙතන බුදියාගෙන ඉන්නවා. අනේ මේ කයට මේ ඉරියවට හිත දැමීම නිසා ලෝකයක් දුක් පීඩමට අයින් කරන්න පුළුවන් ක්‍රමයක් බුදුහාමුදුරුවෝ මට කියලා දීලා තියෙනවා. මම ඒක ඉගෙනගෙන තියෙනවා. මම මේක උත්සාහ කරනවා කිව්වොත් ඒක ඒක බහුලීගත කරනවා නම් බුදුරජාණන් වහන්සේ මත සඳහන් කරලා තියෙනවා බහුන්නං වතසෝ භගවා සත්තානං දුක්ඛ අපහත්තා මේ බුදුරජාණන් වහන්සේ මේ ඉගැන්වීම නිසා මේ සත්‍යය කරා දෙවේල එන බොහෝ දුක් ප්‍රයෝගයෙන් අයින් කරලා දීලා තිනවා බුදුහාමුදුරුවෝ කිසිම වෙහෙසක් කරන්නේ නැතුව. එන්න තියෙන බොහෝ දුක් පුංචි කමටහනක් කරා පුංචි කයකට හිත යදවීමක් කරා එන්න තියෙන බොහෝ දුක් අයින් කරලා දීලා තියෙනවා. ඒ වගේම තමයි බහුන්නං වතසෝ භගවා දුක්ඛානං සුඛා උපහත්තා මේ කයෙහි එක චිත්තක්ෂණයක් හිත පැවැත්වීමෙන් ඔබට ලැබෙන සුඛය. ඒකට කියන්නේ නෙක්ඛම්ම සුඛ, uppasama සුඛ, පවිවේක සුඛ, සම්බෝධ සුඛ. මෙන්න මේ සුඛය බුදුන් නොහිටින්න අපි කල්පයකට හිතන්නේවත් නැහැ. ඒ තරම්ම තකතිරු අමන මරි මෝඩ හිතක් තියෙන. බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ බුද්ධෝත්පාද කාලයක් එන්න ඕනේ මිනිස්සෙක් වෙන්න ඕනේ චිත්තක්ෂණේ ලබන්න ඕනේ සාදු කියලා පිළිගන්න ඕනේ නැත්නම් අපි හිටියට දවසේ කොච්චර හිටියත් වර්තමානයේ ඒකට පේන්නේ නැද්දකින් හරි පාළුයි කතා කරගෙන ඉන්නවත් කවුරක්වත් නැහැ නේ මම ගෑන් කවුරු ගණන් ගන්නෙත් නැහැ මන් නිය හොරියජි බැල්ලෙක් වාගේ දැන් එක එකත් මාව ගණන් ගන්න නැහැ කියලා අර වර්තමානට එන හැම චිත්තක්ෂණයටම වෛර කරමින් තමයි මුළු සංසාරම ඇවිල්ලා තියෙන්නේ නිසා හැම පෘ탁ජනයෙක්ම වර්තමාන මොහොතේට වෛර කිරීම තමයි යගේ ප්‍රධාන විනෝදාංශය. එලඹ සිටි 100ට වෛර කිරීම. ඉතින් ඒ නිසා අපි මේ පාඩමක් ඉගෙනගෙන ගෙදර ගියොත් මෙහෙට මෙන්න ඕන කමක් නැහැ. කොතනක හිටියත් කමක් නැහැ. එලඹ සිටි 100 පවත්නවා නම් ඒකේ තියෙන වටිනකම දන්නවනේ. මේකට ශුන්‍යති විහෙරණේ කියලා බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. ඒ ටික කාලයක් යනකොට තේරෙනවා මේක නැත්තම් මගේ හිත මොනවා හරි කුණු කන්දලයක හරකෙක් කූරෙක් පල්ලෙක් ගැන හිත හිතා පශ්චාත්තාප වෙනවා. මිනිස්සු කරන දේවල් ගැන හිත හිතා දුක් කස්තාත්තාප වෙනවා. නැත්තම් රත්තරන් මිනිමැටි කොට මම මරණට පස්සේ මොනවා වේද කියලා පශ්චාත්තාප වෙනවා. ඒ වෙනුවට වර්තමාන හිත පවත්වනවනේ. මේකට කියනවා කායගත සතිය කාගියාසි කය අනුව ගිය නුවණ සතිය. මේක පවත්තන්ඩ නැත්නම් මෙහෙම කියන්නකෝ මේක පවත්තන එක වළක්වන්න මොන්නම බලවේගයක්වත් ලෝකේ තියෙනවද කියලා බලන්න. කෙනෙක් මේක අවබෝධ කරගත්තොත් ඉන්න ඕන ඉරියව්වක දවසට එක චිත්තක්ෂණයක් නැත්නම් දෙකක් නැත්නම් තුනක් නැත්නම් තප්පර දෙක තුනක් ඉන්න ඕනේ කියලා එයා දන්නවනම් ඕක වළක්වන්න පුළුවන් ද මුස්ලිම් මිනිසෙකුට? ඕක කතෝලික බලපෑම වළක්වන්න පුළුවන්? මේ රට අබෞද්ධ උනායි කියලා වළක්වන්න පුළුවන්? මේක මනුස්සයට හම්බෙච්ච විශාලම සම්පත්තිය. කවුද දන්නේ? ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ගිනල්ලා ගෙදෙට්ට දුන්නත් මේක පාළුයි කියලා නේ කියන්නේ. කම්මැලි කියලා නේ කියන්නේ. ඉතින් ඒක නිසා ලැබිච්ච සම්පත්තිය එහෙම නැත්නම් අපිට හම්බෙච්ච මේ ගෙදෙට්ට ආපු වාසනාව පිළිගන්නේ නැති එකට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. දන්නේ නැතිකම අපි වෙනුවට දුක් කරදොලට පුදුමාකාර ප්‍රිය ගතියක් තියෙනවා. අරයාගේ කුණු කන්දල් මෙයාගේ කුණු කන්දල් හරකුන් ඌරන් බල්ලන් ගැන කතා කරන මිනිස්සු ගැන කතා කරන රත්තරන් මුලිමැදි කර මුතුමැණික් ගැන කතා කරනේවට වෙන වෙනම විෂයන් තියෙන විශ්වවිද්‍යාල. ඒ කුණු හරව තමයි අපි පොඩි උන් අපි හිටානේ ද උගන්වන්නේ. උන් ඒව ඉගෙන ගත්තට පස්සේ ඇවිල්ලා ගෙවල් වලට ඇවිල්ලා අන්තට්ටුව විතරයි උන්ට නැත්තේ පඬිතුකම් කියා පාණ්ඩ හදනවා මම දන්නවා අහවල් වල තන වෙන දේ අහවල් දේ මේ දේ මේ දේ කියන උඹ මෙතන දැන් ඉන්නවද කියලා දැනගත්තොත් එක එක්කත් නැහැ මම දැන් මෙතන ඉන්නවා කියන එක දැනගන්න උගන්නන විශ්වවිද්‍යාල තියෙනවා කියලා ඕගොල්ලෝ හිතනද ලෝකේ? එහෙම නැත්නම් කවුරු හරි ඉගැන්නුවොත් ඒ මනුස්සයගේ ප්‍රොෆෙසර්ෂිප් එකට මොකද වෙන්නේ? හෙට ගෙදර. එහෙම බෑ පොඩි උන්න පුළුවන් තරම් කුණු හarpයක් උගන්න බෑ වර්තමානයේ හිත පන්නන්න. ඔය ඔක්කොමල වගේ කියන්න ඕන. ඔය ඔක්කොමල වගේ කියන්න ඕන පොඩි උන් අමාරු දානකට. පොඩි කාගෙත් හරි ආසයි වර්තමානයේ තියන්නේ. ඌ හරි ආසයි සෙල්ලම් බඩුවක් කරන වර්තමානයේ. එහෙනම් බබා ඕක පැත්තකට දාන්න කියලා ඉතිහාසෙ පාඩම් කරන්න. ඒක ළමයි ඉතිහාසෙ පාඩම් පුර ගිහිල්ලා පන්තියට පෙල්ලෙලා. අල්ලවගේ තේ කවුල ඔයාගේ පන්තියේ ඔයාගේ පුතා ඉතිහාසෙ පාස්ද කියලා. එයා කවුල අනේ බලන්න ළමයා ඉපදෙන්න ඉස්සෙල්ලත් ඉව ළමයාගෙන් අහලා තියෙන ඉතින් කොහොමද ළමයා පාස් වෙන්නේ කියලා ඇහුවලු. හරිය හරි කනගාටුයි පුතා ඉතිහාසෙන් පෙල්ලුණයි කියලා. අපි ආඩම්බර වෙන්නේ පොඩි එක අමාරු දාපු ධර්මයට තමයි. වර්තමානයේ මෙහෙම හිටපම් පුතේ ඒක තමයි අමාරු දෙය කියලා කිව්වොත් ඌ අම්මා දිහා බලයි උඹට ගන්නන්නම් මං කියයි. වර්තමානයේදීමේදී අපි පොදුවේ හරියම සතුටින් ජීවත් වෙන්නේ වර්තමානයේ බයි ඉන්නේ. අපිට 6 4 තේරෙනවයි කියලා අපි කරන්නේම ඌ වර්තමානයේ අතීතයට දානවා අනාගතයට දානවා. වෙන තැනකට දානවා වෙන කෙනෙක් ගැන කියනවා. ඒක ලොවට උපාධියක් දෙනවා. ඌට පශ්චාත්තුපාදි දීලා ඒක කුරුසෙත් තියලා එන ගැහුවට පස්සේ ඌ අම්මට අප්පට වෛර කරන්නේ නැතු වෙන මොනෝ කරන්නේ. ඇයි මගේ මේ ලස්සන සුන්දර වර්තමාන හිටපු ජීවිතේ ඌට ආයේ නැහැ. හැබැයි එකක් කියතයි. ඔගොල්ලෝ කොච්චර කැසපට ගාලා පොඩි අමාරු දැම්මත් බුදුහාමුදුරුවෝ බලවත් ධර්මයේ බලවත් සංඝයා බලවත් පස්සේ හරි කිව්වොත් පොඩියෙකුට හරියට කතා කරලා පොඩියොටනේ ওই නා කියන්නේ කිව්වත් හරි එදාට පුළුවන් අර වැරද්ද හදන්න. කොච්චර වැරදිලා තිබුණත් මේකයි කියන්න ඕනේ මේකයි කරන්න ඕනේ මේකයි බුදුහාමුදුරු කියන ධර්මය කියලා කාට හරි හිත වැටුනොත් ඒ මනුස්සයා එදා ඉඳලා එළඹ වාසය කරන එක වර්තමානට එළඹ වාසය කරන එක වලක්වන්න මොනම බලයක්වත් ලෝකේ නැහැ. තියෙනවනම් තියෙන්නේ අවිද්‍යාව තමන්ගේම නොදන්නකම විතරයි. මේ බව දන්නේ මේ ශූන්‍යති විහරණය මෙච්චර වටින බව දන්නෙත් නැහැ. ඒක නොමිලි ලැබෙන බව දන්නෙත් නැහැ. ඒක වලක්වන්න ලෝකේ කවුරක්වත් ඇත්තේ නැහැ. අපි කොච්චර පුරුදු ඇති කරත් කොච්චර නරක වැඩ කරත් ශූන්‍යත විහරණය නිතරම දොර ඇරලා තියෙනවා. ඒ නිසා අපි කාට හරි දෙන්න තියෙන ලොක්කම දෑවැද්ද තමයි එයාට මේ ශූන්‍යතා විහරණය පිළිබඳ, නෙක්ඛම් සුඛය පිළිබඳ, පවිවේක සුඛය පිළිබඳව එහෙම නැත්නම් පස්සද්දි සුඛය පිළිබඳව පොඩ්ඩක් කියලා දීලා බොඩේ තියෙන හරිය හොඳටම ඇති. ඔයින් එහාට මොනවත් ඕනේ. ඔය තියෙන එකේම ඉඳගෙන දවසකට පොඩි වෙලාවක් ශුන්‍යතා විහරණය ගත කරන්න. මම දැන් මෙතන ඉන්න බව දැනගන්න, ඉරියව්ව දැනගන්න. මේකට කියන්නේ කායනුපස්සනාව කියලා. 18 ආකාරය බුදුහමෝ දේශනා කරලා තියෙනවා මේ කය ගැන දැනගන්න. එකක් තමයි හුස්ම. වර්තමානට එළඹුණාට පස්සේ මේ කයත් එක්ක ඇසුර පවත්තන දෙන එකක් විතරයි හුස්ම කියන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? අපේ මූලික උපදේශ පන්තියට අපි නැවත හිතේ දුවොත් වාඩි වෙලා ශුන්‍යති විහරණේ ගත කරන්න පුළුවන් නම් ඕනම කෙනෙකුට විනාඩි 3-4ක් ඇතුළත ඒකට බය වෙන්නේ නැතුව තනිකන් දෝෂෙින් නැතුව මේක මේ පාළුවක් තනිකමක් කියන්නේ නැතුව ශුන්‍යතා විහරණයට ගියොත් තමයි තේරෙයි මේ කය හතර මහා භූතයන්ගෙන් හැදිලා තියෙන්නේ එකෙක් නටනවා. මේ හතර මහා භූතයන්ගෙන් එකෙක් මුල්ලලා කොයි වෙලාවරි තොইল නටනවා. ආනේ නටනේ කාලා ගත්තොත් මට දැන් තියෙන්නේ ඌෂ්ණේ තේජෝ ධාතුව. මට දැන් තියෙන්නේ කම්පන චංචල වායෝ ධාතුව. මට දැන් තියෙන වැగిරෙන ගති, පිටුකොන ගති, ආපෝ ධාතුව. එතෙන් බර ගති මේ ඝර්ෂණීය ගති, පඨවි ධාතුව කියලා. ශුන්්‍යත විහරණේ චූලසඤ්ඤ සූත්‍රයේ චරිතයේ පඨවි ධාතුව පෙන්නනවා. ආනපන සති සූත්‍රය වල දින වායෝ ධාතුව පෙන්වනවා. මේ ඇඟට හිත දාගෙන ඉන්නකොට ඕන උඩ පැත්තේ මයිනමක් අදිනවා වගේ තේරෙන්න පටන් ගන්නවා. ඔන්චිලා පැද්දෙනවා වගේ තේරෙන්න පටන් ගන්නවා. දැන් හිතනද මේ යෝගාවචරයට තමන්ගේ ඇඟේ අනිවාර්යම හිතලුවක් නෙවෙයි අනිවාර්යම ඇත්ත වශයෙන්ම භාව වශයෙන් ස්වභාව වශයෙන් ගති වශයෙන් සිදුවෙන මේ ආශර්වසාසේ වැටහිලා එයාට තේරුම් ගන්න පුළුවන් වුණොත් යටිකයේ නෙවෙයි වැඩේ යන්නේ උඩුකයේ කියලා. ඒකල උඩුකයට හිත යෙදුවොත් මේ මනුස්සයා යටිකයක් දන් දුන්න වෙනවනේ. යටිකයේ ශූන්‍යත විහරණයකට වැටෙනවා. යටිකය පිළිබඳ තියෙන කාය දර්ද, චිත්ත දර්ද අසහන නැති වෙලා ඒ තරමටම උඩුකයට හිත නැඹුරු වෙනවා. උඩුකයට හිත নিমগ্ন වෙනවා. උඩුකය හිත බැස ගන්න. ඉස්සෙල්ලා කයට හිත අරගෙන ලෝකෙම අයින් කරා. ඊගාට උඩුකයට හිත දාලා යටිකයත් අමතක කළා. ඉතින් මේකට සෑහෙන කය පරිත්‍යාග කිරීමේ අතහැර දැමීමේ හිස් කිරීමේ ගෙවන් කිරීමේ කලාවක් තියෙනවනේ. හුඟ දෙනකොට යටිකය අමතක වෙච්ච ගමන් බය හිතෙනවා. ඇත්ත කරලා බලනවා බිත්තර මල් ඔක්කොම තියෙනවාද අපහු යනකොට ගෙනියන්න පාර්ට්ස් එක නැති වුණොත් එහෙම අමාරු වෙන්නේ. ඒ නිසා යටිකය අමතක කරනව නෙවෙයි අමතක වුණත් නූල් බඳිනවා. සෙත් කවි කියනවා. අපි ඇහුවාම කියනවා අපි බුද්ධ ආගමයි කියලා. මේ වැරදිලයිද කියලාත් අහනවා. ඒ තරමටම අපිට මේ කය ඕනේ නිවනට වැඩිය. අපිට මේ කය ඕනේ ශූන්‍යතාව වෙනට වැඩිය. ඒසයි යම් කිසි කෙනෙක් දැනගත්තොත් මම මේ කයට හිත යොදලා කයේ ආස්වාද ප්‍රසන්න උඩු කයට හිත යොදුවා. උඩු කයට හිත යොදාගෙන ඉනකොට ඒකේ හොඳටම ප්‍රේම කරලා ඒකටම දයාව ඇති කරගෙන එහි নিমග්න වුණොත් එයා දන ඔය නොදන් නොබ වෙලාවකින් තියෙන යටිකය මතකම නැහැ. ඊට පස්සේ කියනවා මේ බුදුහාමුදුරන්ගේ ටැක්ටික්ස් මේ උඩුකයේ කොතනද හුස්ම වදින්නේ කියලා තැනක් අල්ලන්නේ කියලා. අපි හිතමු කවුරු හරි කිව්වයි කියලා නාසිකාග්‍රය කියලා. දැන් එයා නාසිකාග්‍රය අල්ලනකොට මුළු කයම අමතක කරන්න එපායි. ඉතලම ලෝකය අමතක කරා, ඊගාට යටිකය අමතක කරා, ඊට පස්සේ මුළු කයම අමතක කරලා හුස්ම වදින තැන විතරක් හිත තියාගෙන ඉන්නවයි කියලා කියන අර නියපැතු උඩට ගත්ත වැලි වලිමුත් හැලිලා එක්ක වැලි යටයක් ඇල්ලුවා. එයාට තේරෙන්නේ දැන් මුළු කයේම ජීවිතේම භවයේම පැවැත්ම සියල්ලම තේරෙන්නේ හුස්ම වදින නාසිකාග්‍රේ විතරයි. ඊට පස්සේ මෙයා ආස්වාස වෙලාවේදී ආස්වාස කරනවා කියලා දන්නේ දන්නවයි කියන්නේ ප්‍රස්වාසය අමතක කරලා. ඊට පස්සේ ප්‍රස්වාසය වෙලාවේදී ප්‍රස්වාසයේ සාදර වෙනවයි කියන්නේ එයා ලෑස්ති ආස්වාසය අමතක කරන්නේ. බලන්න කොච්චරක් ගෙවම් කරගෙන යනවාද කියලා ආස්වාසයකට ප්‍රස්වාසයකට හිත මෙහෙමයි ඒක කියන්නේ ආස්වාස වේලාවේදී ආස්වාස බව දන්නවා. එළඹ වාසය කරන විතර නෙවෙයි. ප්‍රස්වාසල ප්‍රස්වාස දන මේක ලස්සනට මහා කාව්‍යයක් වගේ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ ආස්වාසලාදී ආස්වාසි බවක් දන්නවා ප්‍රස්වාසයේ නෙවෙයි කියලා දන්නවා. මෙන්න මේකට ඥානෙ කියලා කියන්නේ. මේකට කියන්නේ පරිච්ඡේද ඥානය කියලා. විශ්සදව දන්නවා මම ඉන්නේ ආස්වාදේ ප්‍රසවාසයේ නෙවෙයි. ඉතින් කියන්න ඕනේ නැහැ මම ඉන්නේ සද්දක නෙවෙයි, වේදනාවක නෙවෙයි, හිතවිල්ලක නෙවෙයි, අනම්මනක් නෙවෙයි ආස්වාසේ. මේට වැඩි දැනුමක් මනුස්ස මොළයට ඕනෙත් නැහැ. ඒත් එක්කම ප්‍රසවාසයට මාරු වෙනවා. එතකොට දන්නවා මම දැන් ඉන්නේ ප්‍රසවාසයේ ආස්වාසේ නෙවෙයි. මේ තරමට පිරිසිදුර කියන්න පුළුවන් නම් නිවන නහය යට තියෙනවා. නමුත් අපි කමඨාන් සුද්ධ කරන මොනවද කියන්නේ? නරියයි බල්ලයි කතා තමයි කතා කරන්නේ. මොකද්ද අරමුණ මොකද්ද කියලා අහන්න පෑ කාලක් විතර කතා කරුවට පස්සේ තමයි කියන්න වෙන්නේ හුස්ම ටිකක් අරගෙන කියන්න මොකද්ද කරන භාවනාව මොකද්ද කර්මස්ථානේ කියලා 15ක ප්‍රශ්න අහන්න ඕනේ මාත් මාතුකාට ඇද ගන්න. හැබැයි මෙතනින් ඉවර නෑ. ඊට පස්සේ අපි හිතන්න ආස්වාසය යනකොට ආස්වාසය දන්නවා ප්‍රස්වාසය යනකොට ප්‍රස්වාසය දන්නවනම් බුදුරජාණන්සේ කියනවා දීර්ඝ ආස්වාසය උඹට තේරෙයි මෙන්න මේ එකලසට එනකොට කෙටි වෙන්න පටන් ගන්නවා. ඒ මොකද බයක් නැහැ දැන්. තාලුකම් පහලුකම් දෝෂ නැහැ. පාළුව දේවනත් කරලා උඹ නාඩං උලලේනෝ කියලා හින්දුවක් තියෙන දන්නවද මේ ගුණදාස කපුගේ? පාළුව දේවනත් කරලා උඹ නාඩං උලලේනෝ. එතකොට හිත උලලේනෙක් වගේ අනන්න පටන් ගන්නවා. හරි පාළුයි, හරි කම්මැලි, හරි කොටු වෙලා, හරි තනි වෙලා, හරි ඒකාකාරී කියලා දෝංකාර සද්දය මුස්පේන්තු සද්දයක් හිතෙන් එන්න පටන් ගන්නවා. මෙයා කිව්වොත් ඒ සද්දෙට කතා කරලා පාළුව දෙවනත් කරලා උඹ නාඩන් උලලේනෝ. කාටත් නපුරුදා තනිකන් ඇති වෙනවා. මං එකට පදයක් හැදුවා භාවනා හතර වෙනදා කාටත් තනිකන් ඇති වෙනවා. නපුරු දාන්නේ හතර වෙනදා කාටත් තනිකන් ඇති වෙන නිසා දවස් 10 භාවනා කරොත් හතර වෙනදා කට්ටිය ගෙදර යනවා. ඇව්වාම කියන්නේ බඩේ එකක්ම හැදිලා කියලා. මොකද හතර වෙනදා වෙනකොට ওই තනිකම ඉන්න පටන් ගන්න. ඌට කියන්න තියෙන්නේ කාටත් නපුරු දා තනිකන් ඇති වෙනවා කාටත් හතර වෙනදා නරිකන් ඇති වෙනවා පුළුවන් නම් ශුන්‍යතාව විහරණය ඕනේ නම් කාගෙන ඵලයක් ඒක නිසා ආස්වාද ප්‍රසාස සංසිඳනකොට තොවිල් නටන්න වෙනවා. පුදුමාකාර බයවිල්ලක් බය වෙනවා. හැබැයි ධර්මයේ 100%ක්ම වැඩ කරන වෙලාව. ප්‍රතිපදා 100%ක් වැඩ කරන වෙලාව. කෙලස් කෙල කෝටි ගණන් කැපෙන වෙලාව. නමුත් යෝගාචරයේ සහයෝගය ඒකට ලැබෙන්නේ නැහැ. යෝගාචරයේ තියෙන හුස්ම නැති වුණොත් මේ ඔක්සිජන් තියනවාද කියලායි. හුස්ම ගන්න බැරි ලෙඩ තොකක් ආවොත් මේ ඇදුම අමාරුවට බඩු තියනවාද කියලා ආයි මේ මොකද ඒ තරම්ම ගෙදර යනකොටත් අර ගෙනාව හුස්ම ගෙනියන්න තමයි ඕනලා තියෙන්නේ. නමුත් බුදුරජාණන්සේ පෙන්වන්නේ ඔය හුස්ම ගත්තේ මේ ලෝකයක් දුක් දරත අයින් කරන්නයි. ඊට පස්සේ උඹට මම දැනගන්න කියන්නම් ඔය හුස්මත් දැන් ගෙවෙනවා. හුස්මත් සංසිඳනවා. ගුරුෝසු හුස්ම සියුම් වෙනවා. සියුම් විස අතිසූක්ෂම වුණාට දැන් මොකේද දරතයන් තියෙන්නේ මොකේද පීඩා තියෙන්නේ මොකේද අසහනෙ හිටින්නේ අසහනෙ හිටින්න තැනක් නැහැ දැන් දුක් හිටින්න තැනක් නැහැ මොකද එකින් එක එකින් එක එකින් එක ප්‍රතිස්ථාපනය කරගෙන යන්නේ භාවනා හතරවෙනි පස්වෙනි දවසේ යනකොට එක විනාඩි 5න් ඕක ගන්න පුළුවන් පළවෙනි දවසේ ආධුනිකයුට නම් මාස ගාණක් දඟලන්න වෙයි පළවෙනි දවසේ නම් ගොඩාක් වෙලා ආනාපාන හිත සංසිඳෙන්නත් මොකද හිත සංසිඳෙන්න සංසිඳෙන්න බය හිතෙනවා හිත සංසිඳෙන්න සංසිඳෙන්න තනිකන් දෝෂේනවා. ඒතර උලලේ නඩනවා. කමඨාන් සුද්ධ කරනකොට උලලේන හොඳට ඇහෙනවා. මේක හරිද ස්වාමීන් වහන්සේ ඉස්සරහට ස්වාමීන් යන්නේ පස්සටද ස්වාමීන් වහන්සේ මේක සමතේද ස්වාමීන් වහන්සේ විපස්සනාද ස්වාමීන් වහන්සේ කියලා අර භාවනාවේ දියුණුවට දාන්න පුළුවන් තරම් අකුල් හෙලනවා. ඒක නිසා බුද්ධ දේශනාවේ නම් එදා සවැත් නුවර හෝ නිග්‍රහදාරාමේ කරපු එකයි අදේ වෙනසක් නැහැ. ඒ වගේම ඔයගොල්ලෝ යතේ ගහලා කියන්න පුළුවන් හරියට භාවනා කරුවොත් එදා වගේම අද ප්‍රතිඵල තියෙනවා. නමුත් අපි ශූන්‍යතාව විරණේ දන්නේ නැති නිසා අපි හිතන කහාවාට එලියක් ආවේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. මට දිබ්බ චක්කු ඥාන පහළ වුණ නැහැ නේ ස්වාමීන් වහන්සේ. මට දිබ්බසෝත හම්බුන්නේ නැහැ කියලා මොනවදෝ ඉල්ලනවා. බුදුරජාණන්සේ හිස් කරන්නයි කතා කරන්නේ. ගෙවම් කරන්නයි කතා කරන්නේ. ක්ෂය කරන්නයි කතා කරන්නේ. වැය කරන්නයි කතා කරන්නේ. නිරෝධ කරන්නයි කතා කරන්නේ. අපි එන්නේ මොනවා හරි යමක් කමක් හොයන්න ගෙදර යන්නයි. කොච්චර අමනද කියලා බලන කොච්චර මරිද කියලා බලන කොච්චර මෝඩද කියලා බලන කොච්චර අපේ මනස නිවනට විරුද්ධද වැඩ කරන්න කියලා බැලුවොත් මේ බුදු කෙනෙක් පහළ වෙලා මේ හරි දේ හරි විදියට පෙන්වුවේ නැත්තම් කවදා හරි අපේ අපේ නිදහස් චින්තනයට මේක හිතෙයි කියලා හිතනවා. තනියම කල්පනා කරලා කවද බුදුහාමරෝ සහාති කරලා කියනවා පරතෝ ഘോഷෙන්තරෝ කවදාකවත් මේක වෙන්නේ නැහැ කවුරු හරි දන්න කෙනෙක් කියන්න ඕනේ කියන විතරක් නෙවෙයි. ඒක ඉතාමත්ම සද්ධාවෙන් පිළිගන්න ඕන. පිළිගන්න ප්‍රතිපදාවටත් ගිහිල්ලා ඒක හරි ගියාට පස්සේ මේක සාක්ෂාත්කරණය කරන්න ඕන අනේ බුදු කෙනෙක් කවුරු 2600කට ඉස්සෙල්ලා කියාපු දෙයක් මේ සිද්ධ වෙන්නේ මම මෙතෙක් කල ජීවිතේ කොච්චරක් මේකට පයින් ගහලා තියෙනවද මම කොච්චරක් මේක ප්‍රතික්ෂේප කරලා තියෙනවද මට ඕනේ ධ්‍යාන ඕනේ විපස්සනා ඥාන ඕනේ සෝවාන් වෙන්න ඕනේ සකදාගාමි මොන කුණු හරපයක්වත් තේරෙන දේවල් නෙවෙයි මේ කතා කරන්නේ මේ ඔක්කොම මේ පොත් වලින් ඔළුවේ දාගත්ත දේවල් අල්ලන්න හදනවා මේ ශූන්‍යතාවයට යනකොට ඒකට අකුල් හෙලලා අරනම් මේනම් දාන්න හදන. ඒ නම් වැරදි කියන එක නෙමෙයි මම මේ කියන්න හදන්නේ. අපි මේ නමක එල්ලුණාට ඔය කතා කරන දේ දන්නේ නැති දෙයක් ගැන කතා කරනවා. නමුත් මේ හිස් කිරීම පොඩ්ඩක් හිතන්න. මුළු ලෝකෙම දුක් කර දරණය කරන කය බදා ගන්නවා. ඊට පස්සේ උඩුකය බදා ගන්නවා. යටිකය අමතක කරන්න ඕන නිසා. ඊට පස්සේ ආස්වාද ප්‍රසවාස හැපෙන තැන අල්ලන්න පුළුවන් නම් අල්ලනවා මුළු කයම අමතක කරනවා. ඊට පස්සේ ආස්වාසය අල්ලනවා ප්‍රසවාසය අමතක කරනවා. ප්‍රසවාසය අල්ලනවා ආස්වාසය අමතක කරනවා. ඊට ආස්වාස සංසිඳන පස්සේ ආස්වාසේ මුල අල්ලනවා මැදයි අගයි මතක් කරා. මැද අල්ලනවා මුලයි අගයි මතක් කරා. අග අල්ලනවා මුලයි මැදයි මතක් කරා. එකින් එක එකින් එක අයින් කරන අයින් කරන අයින් කරන යනකොට මේ ඉන්න ඕනම කෙනෙකුට ඒ සඳහා තියෙන දැනුම 100%ක්ම සමානයි. ඒක මේ ගෑනු වුණා, පිරිමි වුණා, පැවිදි වුණා, උපැවිදි වුණා, මේ භාෂාව ඉගෙනගෙන තිබුණා, ව්‍යාකරණ ඉගෙනගෙන තිබුණා, පින් කරලා තිබුණා, දන් දීලා තිබුණා, දාසපාරමිතා පිළිලා තිබුණා, ත්‍රි හේතුක ප්‍රතිසත්‍ය හම්බුණයි කියලා ඔය මොන දේකවත් රැඳෙන්නේ නැහැ. මේක ලස්සන පුංචි කතාවක් තිබුණා. මම හිතන තුන්වෙනි පන්ති පොතක විතර වගේ ඉස්සර කාලේ. බල්ලෙක් හිටියලු ඇඟ පුරාවට මැක්කෝ. බුද්ධියන්න දෙන්නෙත් නැහැ හිටගෙන ඉඳ හැම තැනම මැක්කෝ. ඉතින් මූට තිබිලත් නැහැ බේගොන් ස්ප්‍රේ එක හෙව්වලු ඒක හම්බෙලත් නැහැ. ඉතින් ඒ නිසා මූ හිතරලා තියෙන්නේ එක දවසක් ගිහිල්ලා මේ අඟලක් විතර වතුර තියෙන වතුරේ බැහැගෙන හිටියල් ටික වෙලා. ඉන්නකොට තේරුණාලු මැක්කෝ ටික වතුරේ තියෙනකින් උඩට එනවා. බල්ලට කියන්නේ මොලයක් තිබිලා තියෙනවා. ඊට පස්සේ ඌ අඟල් දෙකක් යටට ගියාලු. යන්න යන්න යන්න මැක්කෝ ටික උඩට උඩට එනවලු. ආවට පස්සේ බඩ මට්ටමට යනකොට ගඟේ තව ටිකක් යන්න යන ඌ මැක්කෝ එනේන විදියට ගිහිල්ලා ඌ නහය උඩට කරන ගඟේ යන කෝටු කැල්ලක් කපාගෙන යට ගිහිල්ලා කෝටු කැල්ල උඩ තිබ්බට පස්සේ ඔක්කොම මැක්කෝ ටික කෝටු කැල්ලට ආවට පස්සේ ඒක අතහැරලා දැම්මා. එච්චර. මේ දෙවෙනි බහැලා බහැලා බහැලා ඔක්කොම මැක්කෝ ටික උඩට ආවද අතහැරලා දාන්න. අපි මේ ආනාපානෙ අල්ලනවායි කියලා කියන්නේ ආනාපානෙ ගෙදර ගෙනලා කරඬුවක තැම්පත් කරලා වැඳ වැඳ ඉන්න නෙමෙයි. ආස්වාසිය අල්ලන්නත් නෙමෙයි ප්‍රසවාසිය අල්ලන්නත් එක එකක් මාරු කරන්නේ එකකවත් රැඳීමක් නැහැ. හැම තැනම විපරිණාමයටපත් වෙනවා. ඒ නිසා යහට පැනට මාරු කර කර මාරු කර කර ඉන්නකොට අල්ලලා තියෙන බොහොම සුළු දෙයක් ඊට පස්සේ ඒක අතාරිනවා කියන එක ලේසි අර මෙතෙක් අතහැරලා තියෙන කෙලස් කන්ද කිදා දකින්නවා. මේ ඉන්නේ මේ සංසන්දනය. ඒකට කියන්නේ සාපේක්ෂතාවය කියලා. ඕක තමයි ඔය ගිය සතවස්සේ හිටපු ලොකුම විද්‍යාඥයා මේ මතු කරලා දීලා Nobel Prize නෙවෙයි දෙන්න තෑගි නෑ මිනිහට. මේ සාපේක්ෂතාවාදය ඉදිරිපත් කරයි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ඔය එකම Nobel Prize එකක්වත් නෑ, බෙල් තියෙන Prize එකක් හම්බුනේත් නෑ බුදුහාමන Nobel Prize හම්බුනේත් නෑ. නමුත් බෞද්ධයාට වෙලා තියෙන එකයි කල්පන කනගාටු වෙලා තියෙන්නේ බෞද්ධයා මොකද්ද මේ ආගම හරහා කරන්න හදන්නේ එහෙම නැත්නම් ශූන්‍යතා දර්ශනය හරහා මොකද්ද කරන්න කියලා බැලුවොත් අපේ ඉතිහාසයේ කොතනක හරි මාර්ගඵලලාභින්ගෙන් හිස් බවක් අධිගම හිස් බවක් වුණා නම් ඒ මොකක්ද මේ ධර්මයේ අතහැරලා ආගම අල්ලන්න ගියා. ආගම අල්ලන්න ගිය ගමන් එකතු කිරීම පමණමයි කෙරෙන්නේ. එකතු කිරීම පමණමයි කරන්නේ. නමුත් ਸਰවචන ගැන හිස් කිරීමක් මෙතන කතා කරන්නේ. අතහැරීමක් ගැන කතා කරන්නේ. ක්ෂය වීමක් වැයවීමක් මේක දීපං මෙන්න මේක විතරක් අල්ලගෙන. ඊට පස්සේ ඒකත් දීපං මේක අල්ලපං. ඒ කටුකුරුදේ ස්වාමීන් වහන්සේ කියනවා ඉනිමගක නගින්න ඕන මිනිහා උඩ ඇඳ ඇල්ලුවේ නැත්නම් යටකය උස්සන්න යටපය උස්සන්න බෑනේ. ඒ නිසා යටපය උස්සනවා කියන එක දානයක් නම් උඩ ඇඳ ඇල්ලීම තණ්හාවක්. ඊට පස්සේ ඊගාව කකුල ගන්න ඊගාවෙන් අල්ලන්න එපා. ඒ නිසා හැම වෙලාවෙම තමන් අල්ලන්නේ මොකද්ද කියලා දකින්නට කමටහන කියලා කියනවා. අතහැරෙන්නේ මොකද්ද කියන එකට කියනවා අසහනේ දුරු වීම කියලා. මේ දෙක හරියට කියා ගන්න බැරි නම් කමටහන සුද්ධ කරනකොට නැත්නම් භාවනා කරනකොට තමයි තේරෙන්නේ නැත්නම් ඇයි මේ ආස්වාසයට මෙච්චර දැඩිසිය අපි ප්‍රේම කරන්නේ මොකද ආස්වාසයට ප්‍රේම කරනකොට ලෝකේ ඉන්න හරකුන් ඌරම් බල්ලම් පිළිබඳ ප්‍රශ්නකුත් නැහැ ග්‍රාම සංඥාවක් නැහැ රත්තරන් මිනිමුතුක් පිළිබඳ කතාවකුත් නැහැ. කය පිළිබඳ කතාවකුත් නැහැ. හැබැයි ආනාපානේ ආස්වාද ප්‍රසවාස ඒකේ තියෙන ධාතු මනසිකාරයේ පරමාර්ථ පැත්තට කල්පනා කරනවා. ඒකලත් බලනවා මේ ආස්වාද ප්‍රසවාසයේ තියෙන උණුසුම සීසර කම්පන චංචල ගති ඒවයේ ස්වභාවයක් මිසක් භාවයක් මිසක් ගතියක් මිසක් මගේ දෙයක් නෙවෙයි. වායෝ ධාතුවේ ස්වභාවය. වායෝ ධාතුවේ ගති වායෝ ධාතුවේ භාව ඉතින් එම් බලහිනකොට අතපල නටන්න ගන්නවා. මේ පැත්ත රත් වෙන්න පටන් ගන්නවා. ඒතර අපි අත රත් වෙනවා කියන වෙනුවට රත් වෙන ගතිය විතරක් දකිනවනම් භාව ලක්ෂණය. සීතලක් දැනෙනකොට කන බඩ කට කියනක නැතුව මට සීතල ගතියක් දැනෙනවා. මට සීතල බවක් දැනෙනවා. මට සීතල ස්වභාවයක් දැනෙනවා කියනවනම් එයාට දැනගන්න පුළුවන් මේ සීතල බව ඉන්නේ ගෑනුවකද පිරිමියකද කියලා සීතල බව දන්නේ නැහැ. සීතල බවට වැඩකුත් නැහැ. ඇතුළත ඉන්න පිටත ඉන්න සජීවී තැනක තියෙන අජීවී තැනක කියලා සීතල බව දන්නේ නමුත් මම කියන මගේ අතේ සීතලකම කියලා ඒකට අයිතිවාසිකම් කිව්වොත් අසහනේ එනවා. සීතල සීතල බව වශයෙන් දන්නවා නම් ධාතු මනසිකාර වශයෙන් එයා සම්මතේ ඉක්මවලා පුළුවන් තරම් පරමාර්ථ පැත්තට යනවා. ඒ නිසා ආස්වාසේ ප්‍රස්වාසේ ඊටාම සියුම් කොටස් ඊටාම සියුම් ඒවට කියන ධර්ම ඕජාව කියලා රස හොයන්න හොයන්න හොයන්න හරකුම්බල්ලන් එළුවන් පිළිබඳව මානසික අසහන දුර වෙනවා. ඒනද තාම ගැඹුරෙන් ගවේෂණය කරන්න කරන්න කරන්න කරන්න ග්‍රාම සංඥාව මනුෂ්‍ය සංඥාව දුර වෙනවා ගවේෂණය කරන්න කරන්න කරන්න රත්තරන් මුලිමුතු මුතු මැණික් පිළිබඳ අදහස් දුර වෙනවා අරඤ්‍ය සංඥාව දුර වෙනවා කාය පිළිබඳ සංඥාව අතරලා හතරමා ධාතුන් ඒව පටිච්චසමුපාදයක් අනුව සිදුවෙන දෙයක් ඒව වැඩ කරන්නේ න්‍යාය ධර්මයකට ඔබ වැඩ කරන්නේ ඍතු න්‍යායට අනුව ඔබ ප්‍රාර්ථනා කරයි කියලා රත් වෙන්නෙත් නැහැ ප්‍රාර්ථනා කරේ කර රාත්‍රී පස්සේ සීතල වෙන්නෙත් නැහැ. ඒ හේතු වෙනකොට ඒක යනවා. ඕකෙන් මොකටද චිත්ත පීඩා ගන්න. විශේෂයෙන් මේ උණුසුම් සිසිල් ගතිය උඹේ ඇඟේ ඉන්න බව උණුසුම සිසිලස දන්නේ ඒ ධාතුන් දන්නේ මේ ගෑනුවකද පිරිමියකද නිවන් දබු එක්කනද ඉන්නේ කියලා ධාතු වල තියෙන ස්වභාව ගතිය. ඒක අල්ලන්න මේ ගැහෙනවා වෙනුවට ධාතු ස්වභාව දකිනවා නම් අපි ශූන්‍යතාවේ පාවිච්චි කරන සාපේක්ෂව ගුරුසු ගුරුසුදී ගවන් කරමින් ගවන් කරමින් හිමීට යනවා අර කියන සියුම් තත්ත්වවලට ගියාට පස්සේ අන්තිමට Taman තේරෙන්නේ Taman සම්පූර්ණ විශ්වත් එක්ක සම්බන්ධීකරණය වෙනවා හැම තැනම ලෝකේ තියෙන තාක්කල් තියෙන්නේ කම්පන චංචල ලෝකේ තියෙන තාක් තියෙන උණුසුම් සිසිල් ගති ලෝකේ තියෙන තාක්කල් තියෙන වැగిරෙන පිටු කරන ගති බරහැල්ලු ගති මේ කොටහක් අරගෙන මගේ කියාගත්තාම ඒ කොටහෙන් විතරයි දුක එන්නේ ලෝකයක් පට වියාපෝ තේජෝ වලින් අපිට කවදාකවත් දුකක් නැහැ. මේ මමයේ කියාගත්තා නම් යම් පොඩි කොටසක් ඒක තමයි දුක කියන්නේ තණ්හාය ජායති සෝකෝ. පෙමතෝ ජායති සෝකෝ යම් රූප කොටාසයක්. මම කියලා අල්ලවුවා නම් ඒක ඒ සංඥාවෙන් පමණයි දුකේ ඉන්නේ ඒක අඩු කරනකොට ගෙවම් කරනකොට හිස් කරන්න කරන්න පීඩා ප්‍රමාණය දරත ප්‍රමාණය එහෙම නැත්නම් අසහන ප්‍රමාණය එන්නේ එන්න අඩු වෙනවා කවුරුවක්වත් නැහැ ඒක වළක්වන්න. එකයි තියෙන්නේ Tamange අවිද්‍යාව. එනිසා මේ රූපෙට බැඳිලා ඒ රූපෙට ඇලිලා අපි මේ කරන වැඩෙන් කරන්නේ මොකද්ද දැඩි ආතතියක් දැඩි අසහනයකට ඇලීමක් තමයි තියෙන්නේ. ඒක නිසා අපි මේ ඇලෙන්නේ දෙයියෝ කියපු නිසා නෙවෙයි මමමයි වැඩියෙන් දෙයකට ඇලුනොත් වැඩියෙන් පීඩාව. ඒ වෙනුවට අඩුවෙන් දෙයකට ඇලෙන එක තමයි මේ ශුන්්‍යතා විහරණයේදී සරුවචාන්සේ පෙන්ලා දීලා තියෙන්නේ. ඉතී ඒක වෙනකොට මේ කෙලෙස් අඩු වෙන ගතිය ප්‍රතිපදාව විදිහට යන ගතිය මේ මනසට තේරෙන්නේ නැත්නම් ඒ අනුව නෙවෙයි නම් බලන්නේ කමඨාන සුද්ධ වෙන්නේ නැහැ. හට තේරෙන්න ඕනේ එන්නේ එන්නේ එන්නේ මගේ හිතට බලපාන අනවශ්‍ය දුක් කරදර දුක් පීඩා ගැනීම මේ චිත්තක්ෂණේ දුරුවන් කිරීම මමගේ ප්‍රතිපදාව විදිහට මම සලකනවා. දුරුවන් වෙච්ච ප්‍රමාණය මට තේරෙනවා. ඉස්සර තිබුණා නම් විශාල දේවල් වලට මම තැවෙන ගති නෑ. තැවීම තියෙනවා. හැබැයි දන්නවා. මෙන්න මේකට තැවෙනවයි කියලා දන්නවා. ඒකත් එන්න එන්න අඩු වෙනවා. ඒ නිසා සරෝජන් සඳහන් කර තුන හැම භාවනා සම්දිස්ථානකදීම තමන් ප්‍රතිපදාවේ ඉන්න බවත් කෙලෙස් අඩු වෙන බවත් දන්නවනම් සැක කරන්න එපයි කියලා. ඒ දෙක විතරමයි ඒක වෙන කෙනෙකුට උඹට කියලා දෙන්න බෑ. වෙන කෙනෙකුට න්‍යාය කියලා දෙන්න පුළුවන්. උඹ ඉන්න ප්‍රතිපදාවේද වෙන විදිහකට කියන්න ප්‍රතිපදාවෙන් තොරව කවදාකවත් හිතලා මේක වෙන්නේ මොකද අපේ මනස දුවන්නේම තණ්හාවට. අපේ මනස දුවන්නේම රූපෙට. බුදුජානන්සේ රූපේම පාවිච්චි කරනවා රූපේ උලුප්පල දාන. රූපේ වාංගු කරලා විසිකල දාන. අලවංගුට තියෙන අඩේ ගල විශාල ගලක් වාංගු කරන්න අපි අඩේට ගන්නවා. ඒක හෙල්ලෙන්නේ නැති එකක් වෙනවා. ඒකට වාම් කෙරුවා පස්සේ ඒ ගලට වැඳ වැඳ ඉන්න ඕන නැහැ. වැඩි වුණාට පස්සේ ඒ ගලත් අයින් කරන්න පුළුවන්. ඒක නිසා මේ කය පාවිච්චි කරන්න කියලා කියන්නේ ඒකට වීම සඳහා පහුරක් විදියට. වැඩි වුණාට පස්සේ ඕක කර තියාගෙන ඉන්න ඕන කමක් නැහැ. හැබැයි මේ කයට කටයුතු සිද්ධ වෙනකන් සලකන්න. මොකද මේක නිරෝගීව තියෙන්න ඕන. මේක අපිට සහයෝගය පිණිස තියෙන්න ඕනේ නැත්නම් මේක කරන්න බෑ. ඒ නිසා කායගත සතියේදී අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිශීදති පල්ලංකං පරිමුඛං සතියෙන් උපට්ඨ වෙත්වා සෝ සතෝ අස්ස සති සෝ පසතෝ පස්සති කියනකොට ඇත්තටම නිවන් දැකලා මේ ශුන්්‍යතා දර්ශනය අනුව සලකන්න පුළුවන් නම් නිවනම තමයි. අපි එයින් එහාට තියෙන මේ අර කන් ඇන්දෙන් අයින් කරන කැලේට තමයි ඔය සමීකරණ හදන්නේ සෝවන් වුණාද කියලා අහන්නේ අනම්මන. නමුත් මේ තාක්කල් ගෙවම් කර ප්‍රමාණයට සන්තෝෂ වෙන්න පුළුවන් නම් අවුරුදු 2600ක් පරණ මේ ශාසනයේ මම හිතනවා අපිට ඕනකටත් වැඩිය ඇති කියලා. ඒ මොකද එතෙන්ද අනේක අපිට ඕන වෙලාවක් කරගන්න පුළුවන්. කොතනක හරි කමන්නේ ඉන්න තැනක ඉන්න ඉරියවට හිත යොදලා මම දැන් මෙතන ඉන්නවා. මට මේ ආස්වාසේ පේනවා එතකොට මට ප්‍රසවාසයක් නැහැ. ප්‍රසවාසේ පේනකොට ආස්වාසයක් නැහැ කියලා ඒකට හිත අඩු කරන්න පුළුවන් නම් ඒ ආස්වාස ප්‍රසවාසයෙන් කවදාකවත් මේ මිනිස්යාට චිත්ත පීඩාවක් එන්නේ විශාල චිත්ත පීඩා රාශියක් අයින් කරන්න පුළුවන් නිසා සරුවත් chance සඳහන් කරලා තියෙනවා ආනාපාන සති සමාධි භික්කවේ සන්තෝෂේව පනීතෝච අසේචන කෝච සුකෝච විහාරෝච uppannuppanne papake akusala dharmaye antardha peti bhupa sameti. මහණ මේ ආනාපාන සති සමාධිය ඊ타ත්ම ශාන්තයි. ඊ타ත්ම ප්‍රණීතයි. අසේචන කෝච පිටින් මොකක්වත් ඕන කරන උප්පත්ති උඹට හම්බෙලා තියෙනවා. ආනාපාන. ඔක ගැන ඔක සතිය පිටව ගත්තොත් සුකෝච විහාරෝච ඉන්න ඉරියව්වේ සුඛ විහරණේ ලැබෙනවා. හිටගෙන හිටියත් ඉඳගෙන හිටියත් ඇවිදින් හිටියත් දණුකඩේ ගැහුවා වගේ කටුබෙරේ පෙරෙව්වා වගේ නෙමෙයි කුරුසෙත් යන ගහුවා නෙමෙයි ඉන්න ඉරියව්වේ පූසෙද්දියා බලන්න සුඛ විහරණය කියන එක තේරෙයි මාළු ටැංකිය කියන මාළුවෙද්දියා බලන්න සුඛ වින්නේ කියන එක තේරෙයි මිනිස්සයාට ඒකවත් තේරෙන්නේ මෙච්චර සුඛෝභෝගී වස්තු හොයනවා යාන වාහන හදනවා කොච්චර කෙරුවක්වත් ඒ අකු පිටලැල්ලක් කොට බුදියාගත් එකා වගේ තමයි අද ඉන්න මානවයා ඊට වැඩිය පූසා භාවනා කරලා නෙමෙයි සුඛ විහරණය දන්නවා මෙන්න මේ සුඛ විහරණය දන්නවනම් ඒක ආනාපානෙන් විතර ගන්න වෙන මොකක්වත් නැහැ. upppann uppanne papake akusala dhamme antara dhapeeti upasapopa samedi හිතට එන එන මේ පාපක අකුසල ධර්ම අන්තරස් දහන කරනවා. සමනය කරලා දානවා මේ ආනාපානයේ ඇදහිම මත. ඒක නිසා එක හුස්මක් ආස්වාසයක් ආස්වාසයේ බව දන්නවනම් ප්‍රස්වාසයක් ප්‍රස්වාසයේ බව දන්නවනම් අපි මේ මුළු භාවනා වැඩ පිළිවෙලෙම ප්‍රතිඵලය එතනයි තියෙන්නේ. වෙන විදිහකට කියනවා නම් මේ වගේ භාවනා නොකරත් අපි කෝටි ගාණක් හුස්ම ගන්නවා එකක්වත් දැනගෙන නෙවෙයි ගන්න. අල්ලපු ගෙදර ගැන හිත හිතා ගන්න. වෙන රටක් ගැන හිත හිතා ගන්න. වෙන දෙයක් ගැන හිත හිතා ගන්න. ඉතින් ඌට වෙන හුණියම් කරන්න ඕනේ නැහැ කවුරුවක්වත්. ඒ හුණියමම ඇති. මොකද ඒක හුස්මකටවත් ප්‍රේම කරලා නැහැ. ඒ නිසා බලන්න පරියන්කයක් ඉන්නකොට මට වෙනදට වැඩිය හුස්ම කීයක් අස්පනා අපිට තියාගෙන ගන්න පුළුවන්ද නැත්නම් දැක දැක දන දන ගන්න පුළුවන්ද ඒක වැඩෙනවා නම් මම කවදාකවත් හිතන්න එපා හම්බයක් කියලා ඒකේ කාන්තෙම ප්‍රතිඵලයක් ප්‍රතිපදාවේ දෙක ඒකත් එක්ක ඇසුර වැඩි වෙන්න වැඩි වෙන්න ඒ හා සමාන සාපේක්ෂ දරත කෙලස් පීඩා දුර වෙනවා. ඉතින් මේකට දෙවන්නේක් සාක්ෂි කරගන්නම් පුළුවන්. නමුත් දෙවන්නේකට ওই දේ කරලා දෙන්නත් බෑ. දෙවන්නේකට ওই හිත බලලා කියන්නත් බෑ. ඒ නිසා ශූන්‍යතාවයේ පැත්තෙන් හිස් කිරීම පැත්තෙන් ගෙවන් කිරීම පැත්තෙන් වැය වෙන පැත්තෙන් පරිත්‍යාගයේ පැත්තෙන් භාවනා දිහා බලන්න ඉගෙන ගත්තොත් ඒ කෙනාට තේරෙන්න පටන් ගන්නවා ඒක වෙනකොටම ඒ පුද්ගලයාට ඉංගියක් තියලා තමයි පරිත්‍යාගය සිද්ධ වෙන්නේ. එයා තමයි ඉස්සෙල්ලම දැනගන්නේ. දරුවචනන්ත හිටියානම් ආශය අනුසය ඥානෙ දැනගන්න එයාට තේරෙන පටන් ගන්නවා මගේ කාය දරත ඊතේ තිබෙන දුක් පීඩා අයින් කිරීම. ඒ නිසා මොනම වෙලාවක හරි මොනම හේතුවක් නිසා හෝ සිද්ධියකින් දුක් පීඩා ගන්නවා නම් අමනයි අසත්පුරුසයි අකල්‍යාණ ධර්මයි අසත් අසත් ධර්මයි. මොනම චිත්ත පීඩාවක් ගත්තත් එහෙම නැත්නම් මේ හිත් කරදර ගන්නවා කියලා තියෙන කැක්කමක් තියෙනවට ඒ කැක්කමක් තියෙනවට බෙදාන කණ එකයි තියෙන්නේ. ඒකේ කවුරක්වත් එන්නේ නැහැ චරිචුරු ගාන්න. ඒ මනුස්සයා හිතන්නේ මට කැක්කමක් කවිලා අඬනකොට අල්ලපු ගෙදර එක්කනත් අඬන්න ඕනේ කියලා සහෝදරකමට. ඒගොල්ලන් තියෙන පිස්සුව බෝ වෙන જાති පිස්සුව. කැක්කුම තමයි ඉස්සරහට කරන්න තියෙන්නේ. ඒ මනුස්සයාට කවදාකවත් ඒ දුක් කරදර නොගෙන සිටීම, විස්රාම වීම, විවේක වීම, උදකලා වීම කියන එක පාළුවක්, කම්මැලිකමක් පාළුව දෙවනත් කරලා උඹ නාඩන් උලලේනෝ කියලා තමයි මට බණ ඉවර කරන්න වෙන්නේ. ඒ නිසා කමඨාන් සුද්ධ කරනකොට උලලේනගේ අඬ නගන්න දෙන්න එපා. අපි මේ භාවනා කරන්නේ ගෙවම් කරන්න කියන එක දැනගෙන කොච්චරක් ගෙවම් වුණාද කියන එක පෙළසපෙලා විස්තර කරන්න පුළුවන් නම් ඒක නට කමඨාන් සුද්ධ කරන්න ඕනකමක් වෙන්නේ නැහැ. ඒගොම නිවන කියන එක ඔච්චර දුර තියෙන එකක් නෙවෙයි 100%ක්ම නිවන නැති වුණාට 95ක් දක්වා විතර වගේ කිසි බාධාවකින්තර ඕන තැනක් ගන්න පුළුවන් කියලා අනිත් එක එකක් කියත යෝග බෞද්ධයාටම සීන්න වෙලත් නැහැ. මේ මේ කලාව දන්නවනම් මේකයි මේ බුදුහාමුදුර කිව්වේ කියලා ඔය වගේ බැජ් එකක් ගහන ඉඳගෙන ඉන්න ඕනෙම නැහැ. බැජ් ගැහුවයි කියලා නොලබෙන්නත් ඉඩ තියෙනවා. මොකද කාගවත් අධිකාරිය නෑ මේක. එසා කිසිම කෙනෙකුට කියලා දෙන්න පැකිලෙන්නත් එපා. ඒ මනුස්සයා මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මොකක්වත් ඔන්නේ ලෑස්තිනේ කියලා දෙන්න තීරුම් එකනට වැටෙනවා. අපිටත් වැටහිලා තියෙන කවදාකවත් හිතපු වෙලාවට නෙවෙයි. ඒකයි මේ ධර්මයේ තියෙන නෛර්යානිකත්වය. ඒ නිසා මම මේ උත්සාහ කරේ හෙට අනිද්දාට යන ධර්ම දේශනාව සඳහා පසුබිම සකස් කරන්නයි. ඒ නිසා මේ ටික දන්නේ නැති කෙනෙක් මෙතන නෑ ඔක්කොම දන්නවා. පෙළ ගැස්මක් පමණයි කරේ. ඒ නිසා අපි මේ ප්‍රයත්න වෙනුවෙන් ශූන්‍යතා විහරණය වෙනුවෙන් අපි මේ කැප කරපු ටික තමයි අපේ අර්ථ සිද්ධිය පිණිස අර්ථ කුසල පිණිස පිහිටන්නේ කෝක දමට උදව් වුනේ කෝකද උදව් වුනේ නැත්තේ කියන එක තමයි සීලබ්බත පරාමාස කියන්නේ යමක් උදව් වුණා නම් ඒ වෘතය ඒ සීලේ උදව් වෙලා තියෙනවා එහෙම නැත්නම් මේ කරේ ධානාව නම් මිටියා කර හන මිටිය කරේ තියාගත්ත මනුස්සයා විදිහට ඒව සීලබ්බත පරාමාස වෙලා තියෙන එක කරදර වෙලා තියෙන නිසා කරුණා කරලා ප්‍රයෝජනේ සලකලා සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා පාවිච්චි කරන්න එන්න එන්න එන්න එන්න තමන්ට තිබුණට වඩා ශුන්්‍යත විහරණයේ අර්ථකතනයක් අර්ථ සිද්ධියක් සිද්ධ වෙනවනම් ඒක තමයි ධර්මදේශනා අපේක්ෂාව සිළු දෙනාට ඒ ශුන්්‍යත විහරණය අස්පනා අපිට දක ගන්න ශක්තිය දහිතේ බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් පළවෙනි ධර්මදේශනා නිමාව සටහන් කරනවා සිළු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා